ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දින ධර්ම සාකච්ඡාව සඳහා කමඨහන් වාර්තා 11ක් සහ ඊයේ දින ධර්ම දේශනාව සම්බන්ධව එක ප්‍රශ්නයක් ලැබී තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම ආදුනිකයෙකි. මීට කලින් භාවනා කර පළපුරුද්දක් නොමැත. පළමු දින තුල භාවනා කිරීමටගත් උත්සාහය අසාර්ථක විය. මට මෙය කළ නොහැක්කක් දෝයි සිතුනි. නමුදු පළමු දින සවස් වාගයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පසු ප්‍රසාද සිතක් ආත්ම විශ්වාසයක් සහ වීරයක්කින් යුතුව නැවත භාවනාවේ යෙදුණෙමි. එය යම් දුරකට සාර්ථක වූවා යයි සිතමි. පර්යංක භාවනාව. ඊතා වෑයමකින් පසු නාසිකාග්‍රය අසල හුස්ම රැල්ල වටහා ගන්නට පුළුවන් විය. දැන් ඒ වම්පස නාස්පුඩුවෙන් පටන්ගෙන දකුණුපස නාස්පුඩුවෙන් පිටවන බව දැනේ. උණුසුම් බව සිසිල් බව දැනුණද දිගටම පවත්වාගෙන යා නොහැක. විනාඩි දෙක තුනකට වඩා වරහන් ඇතුලේ. වරින් වර බාහිර සිතුවිලි ඇතිවේ. නැතිවේ. නැවත වරක් හුස්ම රැල්ලට හිත තබමි. නිදිමත ගතිය වරින් වර ඇතිවේ. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ආස්වාසයේ මුලැමැද අග බැලීම යනුවෙන් අදහස් කළේ කුමක්ද කියා කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. මුලැමැද අග යනුවෙන් අදහස් කළේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල දිගේ අවසානයේ තෙක් හිත අරන් යෑමද. එවිට නාසිකාග්‍රයේ හිත තබන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. හොඳයි අපි පොඩ්ඩක් කතා කරලෙමු. මම හිතනවා දැනට නම් ඒ කියන්නේ හොඳට අල්ලගෙන තියෙනවා. ඔය විදිහටම තමයි ඉතින් අපිත් අල්ලගන්නේ. කිසිසේත්ම මේ කවුරුවත් එක පාටම හිත තියපු ගමන් ආනාපාන සතියේ හිටින්නේ නැහැ. කොහොමත් හිත පිට යනවා වෙනත් අරමුණු වලට යනවා. හැබැයි ඉතින් අප අපි අත නොහැර මේ වැඩේට උත්සාහත් වෙන්නයි තියෙන්නේ. මට මතකයි මම මුලින්ම භවනා කරන්න පටන් ගත්තාම මේ මම හිටිය ඒ කියන්නේ ගිහි ජීවිතයත් එක්ක මමත් ඊටාම කාර්ය බහුල ජීවිතයක් ගත කළේ. ඉතින් මේ හිතා ගන්න බැරි තරම් මගේ හිතේ වික්ෂිප්ත භාවයක් තිබුණා. ඉතින් එකම මොහොතක්වත් හිත එකම අරමුණක තියන්න බෑ. හරිම වික්ෂිප්තයි. හිතා ගන්න බැරි තරම් වික්ෂිප්තයි. ඉතින් මම මේ අතරේ හොය මේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සමත විදර්ශනා භාවනා පොත කියවුවා. ඉතින් ඒකෙදි උන්වහන්සේ කියනවා ඔන්න ඉස්සෙල්ලා විනාඩි 3ක් එක අරමුණේ තියන් ඉන්න ඊළඟ ඔන්න විනාඩි 5ක් ඒ අරමුණේම තියන් ඉන්න විනාඩි 10ක් ඒ අරමුණේම තියන් ඉන්න කියලා ඉතින් උන්වහන්සේ විස්තර කරනවා. ඉතින් මට මේ එක තප්පරයක් හිත තියාගෙන බෑ එකම අරමුණක. මේ උන්වහන්සේ මේ විනාඩි 10ක් තියන් ඉන්න කියලා කියනවා ඉතින්. මට හිතා ගන්න බෑ කොහොම මේක කරන්නද කියලා. එහෙම තමයි ඉතින් මමත් පටන් ගත්තේ. ඉතින් මේ අපි හුඟක් වෙලාවට ඉතින් අපි මොන හරි කාර්ය බහුල ජීවිතරම් ගත කරන්නේ. මේ ළඟට මේ කියන්නේ කටයුතු රැසක් සමානලාවට එකම සමාන්තරවත් නියැලෙනවා නම් ඒ කියන්නේ අපේ හිත හරිම කලබලකාරී. ඉතින් ඒ බඳු පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම සිත් හදන්න ටිකක් වෙලා යනවා. අපි සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ, වීරයක් දරන්න ඕනේ. හැබැයි මේක කරන්න පුළුවන්. මේ විශ්වාසය ඇති කරගන්න දැනටත් ඒ කියන්නේ යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා. මුලැමැදාග බැලීම එක පාටම කරන්න යන්න එපා. ඒ කියන්නේ මුල එක පාටම මුලැමැදාග බලන්න ගියොත් වෙහෙසයි. ඒ වෙනුවට අපි කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා සතිය පිහිටව ගන්න එක. කියන්නේ සතිය පිහිටව ගන්නවා කියන්නේ අපි හිතමු දැන් මෙන්න මේ වෙලාවේදී ආස්වාසයක්. මේ වෙලාවේදී ප්‍රාස්වාසයක්. මේ වෙලාවේදී ආස්වාසයක්. මේ වෙලාවේදී ප්‍රාස්වාසයක් කියලා අපිට හොඳට මේ එක හුස්ම රැල්ලක්වත් මගහැරෙන්නේ නැති වෙන්න අපි දුමු ළඟ තියෙන හුස්ම රැලි 100ක් 200ක් එකක්වත් මග හැරෙන්නේ නැති වෙන්න ඕන්න අපි බලා ගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. පස්සේ පුළුවන් අපිට මේ එක හුස්ම රැල්ලක් අරගෙන ඒකේ මුල මැදාග ඔක්කොම බලන්න. ඒක ටිකක් පස්සේ තියෙන වැඩක්. එක පාටම මුල මැදාග බලන්න යන්න එපා. ඊට මෙහා තව වැඩ කොටසක් වැඩ කොටසක් තියෙනවා කරන්න. මුලදී හොඳට බුදුහාඳුරෝ කියන්නේත් ඒක මේ කායानुපස්සනා කොටසෙදී බුදුරජාණන් වහන්සේ කියන්නේ සතෝව අස සති සතෝව පස්ස සති. ඊටාම සරල තැනකින් කරන්න පුළුවන් තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්න කියලාත් කියන්නේ. කියන්නේ සතිමත්ව ආස්වාසය යෙදෙනවා. සතිමත්ව ප්‍රාශ්වාසයේ යෙදෙනවා. ඉතින් මුලැමැදාග බැලීම කරද්දිත් කිසිසේත්ම කියන්නේ අපි හුස්ම එක්ක නාසිකාග්‍රයේ ඉඳලා ආයි මේ අපිතු ශාසනාගලයේ දිගේ මේ පෙනහළු වලට යාමක්වත් ආයි පෙනහළු වල ඉඳලා ආයි ශාසනාලයේ දිගේ නාසිකාග්‍රයට යාමක්වත් නෙමෙයි මේ මුලැමැදාග කියලා කියන්නේ. අපි ඉන්නේ නතර වෙලා නාසිකාග්‍රයේමයි. දැන් සතිය කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ දොරටු පාලයකට. දොරටු පාලයා කටයුතු කරන්නෙම දොරටු අසල. එයා යන්නේ නැහැ මේ දොරටුවෙන් ඇතුල් වෙන ආගන්තුකයෙක් එක්ක ඇතුළට යන්නෙත් නැහැ. මේ ඒ අපිටම මොකක් හරි මාලිගයේ හරි ආයතනේ හරි ගෙදර හරි හැරලා යන කෙනෙක් එක්ක එළියට යන්නෙත් නැහැ. එයා නතර වෙලා ඉන්නේ දොරටුව ගාවමයි. එයාට වැඩ කොටස පැවරලා තියෙන දොරටුව ගාව. දැන් මේ අපි මේ ආනාපාන සතිය වඩද්දී අපේ අවධානය තියන්නේ මේ නාසිකාග්‍රේ. එතන අපි දොරටු පාලයක් වගේ නතර වෙලා ඉන්න ඕනේ. හුස්ම රැල්ල පැමිණෙනකම් ආස්වාසය සිද්ධ වෙනකම් අපි නිසල්මනේ ඉන්නවා එතන. මුලදී ඒ හින්දා ඒ තරම් දෙයක් තේරෙන්නේ නැහැ. පස්සේ තමයි ඔන්න තේරෙනවා ඔන්න මේ වෙලාවේදී ආස්වාසය සිද්ධ වෙනවා. ඒක අවසන් වුණාට පස්සේ ඒත් අපි නතර වෙලා ඉන්නේ නාසිකාග්‍රේ ගාවමයි. ඊට පස්සෙත් මුකුත් තේරෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ප්‍රාශ්වාසයක් තේරෙන්න ගන්නවා. ඒකත් අවසන් වෙනවා. ඊට පස්සේ ආයෙත් මුකුත් තේරෙන්නේ නැහැ. ඊළඟට ආයෙ ආශ්වාසය පටන් ගන්නවා. මේ හැම ක්‍රියාවක්ම අපි හොඳට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය පවත්වමින් තමයි තේරුම් ගන්නෙ. ඉතින් මේක කාලයක් කරනකොට තමයි මුලැමැදාග හොඳට අල්ලගන්න පුළුවන්. ඊට මෙහාදී තව කට් කියන්නේ මේ තව තොරතුරු රාශියක් හඳුනගන්න තියෙනවා. ඒක දැම්ම මුලැමැදාග අල්ලගන්න බැරි වුණා කියලා මේ පසුතැවිල්ලක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ කමඨහන් පරිදි සක්මන් භාවනාවද උත්සාහ කළෙමි. පළමුව වම දකුණ ලෙසද දෙවනුව පාදයේ විලුඹ මැද හා ඇඟිලි බිම ස්පර්ශ වන අයුරුද ඒ ඒ අවස්ථාවේදී දැනුණු රළු බව මෘදු බව සීතල බව රස්නය අත්දැකීමි. ඒ නිරීක්ෂණ කිරීමට යාමේදී මාගේ ගමන් වේගය අඩාල විය. නැවතත් ඊයේ සවස ධර්මදේශනයට අනුව බිම පතිත වන පාදයේ යටිපතුල තනි පුෂ්ටයක්සේ සලකා ඒ හා ස්පර්ශවන පොළවට හිත තැබීමි. ඒ සමගම සක්මනේ වේගය යථා තත්වයටපත් විය. විඳීම් දැනීම් ඒ අයුරින්ම දැනේ. ලනුපැදුරේ සහ වැලිමලුවේ සක්මනේහි යෙදුණෙමි. කෙලවරටම යනකම් හිත එකඟ කරගන්නට හැකි විය. පියවර ගණන් නොකෙලෙමි. මේ අනුගමනය කරවන කරන පිළිවෙත නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ත්වන් සරණයි. හොඳයි උත්සාහය හොඳයි. අවශ්‍ය නම් විතරක් අර විදිහට මෙනෙහි කිරීමක් කරන්න. වම දකුණ වම දකුණ කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. අපි හිතමු ඕක ඒතරම්ම සාර්ථක නෑ වම දකුණ කියලා කියන ඒ කාල පරිච්ඡේදය අතර තියෙන සුළු වේලාවෙදි පවා අපි හිතමු හිත පිට යනවා නම් මේක තව ටිකක් හිතට අමාරු කරලා දෙන්න පුළුවන් කටයුතු ටිකක් බැරරුම් කරලා දෙන්න පුළුවන් මේ පාදය ඔසවනවා කියන කොටසදී නැත්නම් එසවීමේ ක්‍රියාවලියද ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබන ක්‍රියාවලියදී තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට වම කියලා කියනවා වෙනුවට අපිට අවස්ථා දෙකකදී මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. එසවීමේ ක්‍රියාවලියේදී තොසවනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. තබන ක්‍රියාවලියේදී තබනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. ආයි ඊළඟ පාදයේදීත් එසවන එසවන ක්‍රියාවලියේදී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබන ක්‍රියාවලියේදී තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට අර හිතට කරන්න පැවැළෙන රාජකාරිය ටිකක් වැඩි හින්දා අන්න යාට තව ටිකක් මේකේ රැඳෙන්න අවස්ථාව තියෙනවා. ඔයිටත් ටිකක් එහාට ගිහිල්ලා ඕනනම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කොටස් තුනකට කඩලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම උපක්‍රම. හොඳට මේ හිත මේ ක්‍රියාවලියේම පවත්වන්න කරන උපක්‍රම ඉතින් මේ මේවා පාවිච්චි කරලා බලන්න පුළුවන්. හැබැයි කෙනෙක් බොහොම සරලව වම දකුණ කියද්දිම හිත හොඳට එකඟ වෙලා තියෙනවා නම් ඊළඟ අනිත් පියවරල් වලට ඒ කියන්නේ ඔසවනවා, තබනවා කියන පියවරල් වලට නොගියත් එයාට වම දකුණ කියන එකත් අතහැරලා දාලා කටයුත්ත කරගෙන යන්න හැකියාව තියෙනවා. <clears throat> ඉතින් කළා තියෙන විදිහ හොඳයි. අර ඊයේ කෙනෙකුට කිව්වා වගේ මේ අර ගණන් කරනවා වගේ දේවල් මුලදී පාවිච්චි කරාට කමක් නැහැ. ඒත් ඉතින් ඕක නැතුව කරන්නත් පුළුවන්. ගරුතර ස්වාමින්වහන්සේ ආනාපානසති භාවනාව කිරීමේදී නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශ වීම නොදැනේ. උදරයේ පිම්බීම හැකිලිම දෙස බැලීමේදීද එය මට සාර්ථකව නොදැනේ. එබැවින් මට හුස්ම ගැනීමේදී හුස්ම රැල්ල නාසය තුලින් ඉහළට සහ පහළට ගමන් කිරීම දෙස අවධානයෙන් සිටිමි. මෙම ක්‍රමය නිවැරදිදයි පහදා දෙන්න. මෙම ක්‍රමයෙන්ද මෙතෙක් මට සමාධිය ලැබුණේ නැත. සක්මන් භාවනාව උනන්දුවෙන් කරමි. කීප අවස්ථාවක ධාතු ලක්ෂණ මට දැනී ඇත. එයද කලාතුරකිනි. එක්වරක් කකුලේ උඩුපතුලේ සම යටින් දිය ධාරාවක් ගලන්නාසේ දැනුනි. තවවරක් කකුලේ මාංශ පේශී සිරවි ඇඟිලිද තෙරපි ඇවිදගත නොහැකි විය. එවිට මම එලෙසම ඉඳ ඉඳ ගතිමි. මොහොතකින් නැති විය. තවවරක වම් මුර හිසේ වේදනාවක් දැනුනි. ඔබ වහන්සේගේ දේශනාව අනුව මෙම සිදුවීම් ධාතු ලක්ෂණ පෙන්වීමක් යයි සිතමි. සිත සමාධිගත වීම ඊතා දුර්වලයයි හැඟේ. මෙය මාගේ පෙර අකුසල් මත සිදුවීමක් යයි හැඟීමක්ද ඇත. මා වෙත අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් දැන් මේ අකුසල් ටික ඔක්කොම දුර වෙනවා. ඔක කරගෙන යන්නයි තියෙන්නේ. මේ ඉතින් අර ඔය ඔය වගේ වේදනාවන් පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒකයි අපි මේ සක්මනක් කරන්නේ. සක්මනක් කරනකොට කියන්නේ පොළවේ පාදයේ වදිනකොට අපිට දැනීමක් තියෙනවා. ඒ දැනීම ප්‍රමාණවත්. ආයි මේ අලුතෙන් වේදනාවක් පහළ වෙන්න කිසිම උවමනාවක් නැහැ. මේ පාදේ ඒකමයි මේ ක්‍රියාකාරීත්වයක් හඳුන්ලා දෙන්නේ. කියන්නේ සක්මන් භාවනාවේදී නිශ්චල අරමුණක් නෙමෙයි තියෙන්නේ වෙනස් වෙන අරමුණක් තියෙන්නේ. පාදයක් තිය තිය අපි චේතනාපූර්වක උමනාවෙන්ම ඇවිදිනවා. ඇවිදින වාරයක් පාසා ඒ ඒ පාදේ පොළවේ වදිනවා. ඒ වැදීම තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ වදින තැනට හිත දාන්න. ඒ වදින තැනට හිත යොදනවා, වදින බව තේරුම් ගන්නවා, දැනගන්නවා. හිත පිට යන එක වළක්වන්න අවශ්‍ය නම් වම කියලා මෙනෙහි කරනවා. නැත්නම් තබනවා කියලා මෙනෙහි කරනවා. ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනවා කියලා මෙනෙහි කරනවා. ඔච්චරයි තියෙන්නේ. මේක ගැටලුවක්, ඒ කියන්නේ මේක හුඟා සංකීර්ණ කරගන්න තරම් දෙයක් නැහැ. ඊටාම සරල ක්‍රමයක් තියෙනවා. සක්මන් භාවනාව පළමුව සාමාන්‍ය ලෙස ඇවිද ගොස් මම දැන් මෙතන යන ඉරියව්වට පැමිණ භාවනාව ආරම්භ වෙමි. පළමුව මෙනෙහි කරමින් භාවනා කර පසුව මෙනෙහි නොකර භාවනා කළෙමි. වරින් වර සිතුවිලි පැමිණ ගියේය. ටික වේලාවකින් සක්මනේහි යෙදෙන අතර වාරු නැතිවන්නාක්සේ දැනිනි. ඒ අතර බෙල්ල ප්‍රදේශයේ කූඹි දුවන්නාක් මෙන් දැනුනි. වාරු නැති බව දැනුණු හේයින් පර්යංකයට වාඩි වුනිමි. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතනම් ඒවා කරුණාවෙන් පෙන්වා දෙනු මැනවි. මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද? පර්යංක භාවනාව පිම්බීම හැකිලිම දෙස බලා සිටින විට මුහුණේ සහ මුහුණේ බෙල්ලේ සහ අත්වල කූඹි දගලනසේ දැනිනි. සිතුවිලි වරින් වර පැමිණ ගියේය. බඩ ප්‍රදේශයේ සුළු දැවිලි ගතියක් ටික වේලාවක් පැවතුණි. මින් ඉදිරියට භාවනාව ගෙන යාමේදී කුමක් කළ යුතුදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් පිම්බීම හැකිලිම තව ටිකක් දියුණු කරගන්න පුළුවන්. ඒකෙදිත් අපි මම හිතන්නේ මම මීට කලිනුත් මතක් කළා. කියන්නේ අවධානය පවත්වනවා ටිකක් මේ හොඳට උදර ප්‍රදේශයේ දැනීමක් තියෙන්නේ කොයි හරියද වැඩියෙන් හොඳට තේරෙන්නේ කොහෙද? ඒ ඒ ප්‍රදේශයේ තමයි මේ අපේ අවධානය තියාගෙන ඉන්නේ. කියන්නේ ඇත්තටම අපිට මුළු කයෙම අවධානය තියන් ඉන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි උවමනාවෙන් තෝරගන්නවා මේ පිම්බීම හැකිලීමේ ක්‍රියාවලිය පමණක්. දැන් ආනාපාන සතිය කරද්දී උනත් අපේ අපිට කායික වශයෙන් වෙනත් දේවල් දැනෙන්න පුළුවන්. නමුත් අපි ඒවා ඔක්කොම බලනවා යනවා නෙමෙයි ආනාපාන සතිය කියන මේ සියුම් අරමුණ තෝරගන්න. අන්න ඒ වගේමයි මෙතෙන්දිත් මේ පිම්බීම හැකිලිම කියන සියුම් අරමුණ තෝරගන්නවා. ඊළඟට මේ පිම්බීමක් පිම්බීමේ කියන ක්‍රියාවලියේදීත් ඒක පාරටම අපිට ඕක මුල කොටස අහුවෙන එකක් නැහැ. ටිකක් ඒක පිම්බුණාට පස්සේ නැත්නම් චලනයක් සිද්ධ වුණාට පස්සේ තමයි ඒක ටිකක් රළු හරිය තමයි මුලින් තේරෙන්නේ. ඊට පස්සේ ඒකත් නොදැනී යනවා. අපි හිත වෙන තැනකට යොදන්නේ ඒ තැනම ඒ දැනෙන ප්‍රදේශයේම දැනිච්ච ප්‍රදේශයේම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අර පොඩි කාලයකට පස්සේ පොඩි විරාමයකට පස්සේ ඔන්න ආයේ මේ උදරපේශය ආපස්සට ගමන් කරනවා. හැකිලෙන්න පටන් ගන්නවා. ප්‍රේ ගැන දැනුවත් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න පොඩි විරාමයක් හම්බ වෙනවා. ආයෙ ඔන්න ඊළඟ මේ පිම්බීම සිද්ධ වෙනවා. ඉතින් මේක කාලයක් කරනකොට කරනකොට ඔන්න පිම්බීම හැකිලීම කියන මේ ක්‍රියාවලිය තුළ අපේ අවධානය පවත්වන්න අපිට ශක්තිය ලැබෙනවා. ඉතින් මේක මේ පුහුණුව හරහාමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන මේ ලොකු රහසක්වත් ලොකු මේ තාක්ෂණයක්වත් ලොකුවට නැහැ. මෙතන පුහුණුවයි අපිට අවශ්‍ය වෙන්නේ. කාලයක් තිස්සේ ඉතින් මේක පුරුදු කරනකොට පුරුදු කරනකොට හිත අර බාහිරට යොමු වෙන ගතිය අඩු වෙලා හිත නිකන් ඒකරාශී වෙන ගතිය පිටට දුවලා තිබිච්ච මුළු ශක්තිය කෝපිට උමනා තැනට ඒකරාශී වෙන ගතියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ පිම්බීමේ මුළු ක්‍රියාවලියේම හොඳට මුලැමැදාග බලන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ ආනාපාන සතියේදී වගේම මෙතෙන්දිත් අපිට මුලෙන් අහුවෙන්නේ රළු ප්‍රදේශයක්. නමුත් ඒ රළු වෙන්න කලින් ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා. ඒ සියුම් පටන් ගැනීමක් සහිතව තමයි ටික ටික ටික මේ දැනීම වර්ධනය වෙන්නේ. අන්නේ ප්‍රදේශයත් අල්ලගන්න උත්සාහත් වෙනවා. පටන් ගැනීමේ බටන් පටන් ගැනීම දැක ගන්නා සුළුව ඔන්න සතිමත් වෙනවා. ඒකේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අවසානය අවසන් වෙන හැටිත් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මේ විදිහට ඔන්න මුළු පිම්බීමේ සම්පූර්ණ චක්‍රයම ඔන්න හසු වෙන්න පටන් ගන්නවා. හැකිලීමේ මුළු චක්‍රයම හසු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න මේ කාර්ය තුලම නැත්නම් මේ ක්‍රියාවලිය තුලම හොඳට নিমগ্ন වෙලා වගේ අපි සතිමත් ඉන්නකොට හිත පිට යන්නේ ඔන්න මේ හරහා ඔන්න කය සැහැල්ලු වෙන්න ගන්නවා. තවත් සමහරට හිතත් සැහැල්ලු වෙන්න ගන්නවා. කෙලස් ටිකක් අඩු වෙන්න ගන්නවා. තව මෙතන කලින් නොදකපු යම් යම් චලන වෙන්න පුළුවන්. නැත්නම් තද ගති, රළු ගති දේවල් වෙන්න පුළුවන්. මේ විවිධාකාර තව ධාතු ලක්ෂණ පෙනෙන්න ගන්නවා. මේ තව වැඩිපුර වැඩිපුර විස්තර ටිකක් තවත් පේන්න ගන්නවා. අපිට කියන්නේ මේ කියන දේවල් වලට තමන හරි නොතේරිච්ච තැනක් තියෙනවා කතා කරන්න නැත්නම් අපි ඉස්සරහට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආදුනිකයෙක්මි. අවුරුද්දක පමණ සිට ඉඩ ලැබෙන ලැබෙන වේලාවට භාවනා කරමි. පර්යංකය ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අරමුණු කරන විට ටික වේලාවකින් හුස්ම ක්‍රමයෙන් සංසිඳී නොදෙනී යයි. සිත පිට යන වාර වැඩිමුත් ඒවා මෙනෙහි කරන විට නොදෙනී යයි. වේදනාවන්ද වේදනාවක් වේදනාවක් යයි සිතන විට නැති වී යයි. හුස්ම සංසිඳී බලා ඉන්නා විට රෝස පාට මිශ්‍ර දම් පාට ආලෝකයක් ඉදිරියෙන් පෙනේ. එය අඩු වැඩි වෙමින් රටා මවමින් පෙනේ. ඒ ගැන නොබලා අරමුණෙහිම සිත පවත්වමින් බලා සිටියෙමි. මා ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඕක තව දිගක් ওই දිනම යන්න කළා තිනවා හොඳයි. දිගට කරන්නයි තියෙන්නේ. අර ඒ කියන්නේ අපිට දිනපතාම ඔය දේ කරන්න පුළුවන් නම් හැමදාම භාවනාවට යම් කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන කරන්න පුළුවන් නම් මෙතන භාවනාවේ වර්ධනයක් පේන්න තියෙනවා. හොඳට සමාධි ස්වභාවයක් හිතේ එකඟතාවයක් දියුණු වෙන බව තේරෙනවා. ඒ නිසා පුළුවන් තරම් වැඩිපුර කාලයක් දැන් භාවනාවේ නියැලෙන්නයි තියෙන්නේ. සක්මන් භාවනාව මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. ඉන්පසු මෙනෙහි කිරීමකින් තොරව හොඳින් සක්මන් කළෙමි. එක් අවස්ථාවක වැලි සහිත බිම වේගයෙන් මා පසු කර යන ආකාරයක් දැක්වෙමි. තව අවස්ථාවක දන හිසෙන් පහළ අස්ති කොටස මාහා සමාන්තරව ගමන් කරනවා පෙනුනි. මා සක්මන කරගෙන යන ආකාරය නිවැරදිද? ඉදිරියට මා කෙසේ කළ යුතුද? තෙරුවන් සරණයි. හොඳයි. කළා තියෙන හොඳයි. එනවා අපි ඔය ටිකක් හිතේ එකඟතාවයක් එනකොට තමයි අර අපි සාමාන්‍යයෙන් එළඹගෙන හිටිය මම සක්මන් කරනවා මම ඒ කොනේ ඉඳන් මේ කොනට යනවා කියන ඒ අපි සාමාන්‍ය සම්මුති මට්ටම් ටික අයින් වෙලා ටිකක් ඊට වඩා වෙනස් පැතිවලින් අපිට මේක තේරෙන්න ගන්නවා. නැත්නම් වෙනස් පැතිවලින් මේක දිහා බලන්න ගන්නවා. ඒකට නිකන් අපිට තේරෙනවා අපි ඔරුවක් පදිනවා වගේ, ඔන්න නැත්නම් බයිසිකලයක් පදිනවා වගේ, අපි නැවතලා ඉන්නවා සක්මන ඇවිදිනවා මේ චලනය වෙනවා වගේ. ඉතින් নানা ප්‍රකාර විදිහට මේ අත්දැකීම ඔන්න අපි අපිට හුරු නැති විදිහට තේරෙන්න ගන්නවා. ඒක කිසි වරදක් නැහැ. ඒ අපි හුරු වෙලා හිටිය සාමාන්‍ය චින්තන රටාව වෙනුවට ඔන්න දැන් අපි මේ ඍජු අත්දැකීමත් එක්ක බොහොම සංසුම් මනසකින් මේ අත්දැකීම විඳ ගන්නකොට අන්න හිතට අලුත් අලුත් පැතිවලින් මේ දිහා පේන්න ගන්නවා. ඒක කිසිම වරදක් නැහැ. ඉතින් ඕක සාමාන්‍යයෙන් ඔය පොතේ පතේ විස්තර කරන්නේ ආකාර මේ සටහන් ආකාර පසු කරගෙන ගිහිල්ලා තමයි ඊළඟ ධාතු ලක්ෂණ වලට එන්නේ. ඉතින් අර දැන් ওই ආකාර පැත්තක් තමයි ඔන්න මේ මේ වගේ මට පෙනුණා අර වගේ පෙනුණා කියලා කියන්නේ යම්කිසි ආකාරයක් වශයෙන් පෙන්නුම් කරලා තියෙනවා. ඒ කිසි වරදක් නැහැ. දෙකට කරගෙන යන්න වැඩිපුර අවධානයක් ඕනනම් අපිට යටිපතුල ප්‍රදේශයට යොමු කරන්න පුළුවන්. එතකොට තව ටිකක් අර හිතේ එකඟතාවය වර්ධනය වෙනවා. හොඳට හිත එක තැනකට යොමු කරන්න පුළුවන් ශක්තිය වර්ධනය වෙනවා. තවත් පිම්බීම හැකිනීම නේද කලින් ඒකෙම මුලින් කළා තිබුණේ. ඉඳගෙන කළා තිබුණේ. ආශ්වාස ප්‍රාශ්වාස. මම හිතනවා කියන්න ඕන ටික කියවුණා කියලා. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ වර්ධනය වෙන බවක් තියෙනවා. ආ මම කියන්න ඕනේ අර ආලෝක විවිධාකාර දේවල් පැහැ වෙනස් වීම දේවල් වෙන්න පුළුවන්. එතෙන්ට ඒ ඒ වෙනස් වීම වෙනස් වෙන ආලෝක සබහායන් වලට හිත යොදන්න යන්න එපා. කෙලින්ම මේ ආනාපාන සතියෙම දිනු කරගෙන යන්න. ඒකේ හොඳට මේ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ ඔය විවිධාකාර පහළ වෙන ආලෝකයන් කියන්නේ මේ අපේ සමාධිය දියුණු වීම නිසා පහළ වෙච්ච ප්‍රතිඵලයක් විතරයි. අපි ප්‍රතිඵලය දිහා නෙමෙයි බලන්න තියෙන්නේ. මේ ප්‍රතිඵලය පහළ වීම සඳහා අපි යම්කිසි හේතු ටිකක් සම්පාදනය කළා නම් අන්න ඒක තමයි අඛණ්ඩව කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස පෙර දිනේදී සක්මන් භාවනාවේදී සිරුරේ උණුසුමක් සිරුර කිලිපොලා යන ආකාරයක් දැනුනි. ඉන්පසු තවත් සක්මන් වාර 30ක් පමණ කළෙමි. එහිදී මාහට පාදවල ඇලෙන වැලි කැට, පාවල නහර වැල්වල හිරිගතිය දැනුනි. එසේම পায়ට පෑගී තද වුණු ගල් කැටයකින් තද වේදනාවක් දැනුනි. එවිට මාහට දැනුනේ පොළවේ තද බවත්, සිරුරේ තද බවත් අතර සම්බන්ධයකි. එමෙන්ම සක්මනේ යෙදෙන විට සිරුරේ උණුසුම් වාතලයට එක්වන අරුද දැනුනි. සුළඟ ඇඟේ වැදෙන විට දහඩිය නිවි යන අයුරුත් දැනුනි. අවට පරිසරයත් මමත් අතර එකම සබැඳියාවක් මම දුටිමි. මේ මාගේ ඊයේ දිනේ සක්මන් භාවනාවේ අත්දැකීමයි. ඉදිරිය සඳහා උපදෙස් පතමි. ඔව් තව ඔයිට පණ එහාට යන්න ඕනේ. කියන්නේ අපි කියන්නේ සක්මන් භාවනාවේදී අපිට නිකන් ඒ කායික වශයෙන් දැනෙන මේ හුලං වදින දේවල් ඒ වගේ දේවල් දැනෙනවා තමයි. නමුත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඕවට නෙමෙයි. අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අර මතක් කළා වගේ මේ යටිපතුල් වල අපිට මොනවද දැනෙන ස්පර්ශය. එතෙන්ට කොහොමද මේ ධාතු ලක්ෂණ කියන්නේ අනිත් දේවල් වලට සාපේක්ෂව මේ යටිපතුලේ මොනවාද දැනෙන්නේ? අනිත් දේවල් අමතක කරත් කමක් නැහැ. මුලදී අපිට වැදගත් වෙන්නේ අපිට මේ උවමනා තන හිත පිහිටවන්න. හිතට ඕන තැන නෙමෙයි අපිට උවමනා තැන හිත පිහිටවන්න හිත පුහුණු කිරීමක් මෙතන කරන්නේ. ඒ වගේමයි ඒ ඉතා පොඩි වර්ගඵලයකට හිත නාභිගත කරනවා වගේ දෙයක්, යොමු කරනවා වගේ දෙයක් මෙතන කරන්නේ. ඒකට එක්තරාන්දමේ මානසික අභ්‍යාසයක් තියෙනවා. ඒ සඳහා උත්සාහත් වෙන්න අනිත් දේවල් දැනුණට ඒ තරම් ඒවා ඔස්සේ ආ යුතු නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස මහා නිස්සරණ වනයේට ආදුනිකයෙක්නි. එහෙත් මෙම ආරණ්‍යයේම ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් වන ධම්මචන්දික හිමියන්ගෙන් කෙටි කාලයක් කෙටි කාලයක් කමටහන් ගතිමි. එහෙත් මාගේ අවිවේකී බව හේතුවෙන් පූර්ණ වශයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වුනිමි. සක්මන අද දින ඊටමත් හොඳින් සක්මනේ යෙදීමට හැකි වූ බව මට දැනුනි. වැලිමලුවේ සක්මන මට ඊතා සුදුසු බව හැඟුණි. ආරම්භයේ සිටම සිත විසිරී යාම ඊතාම අඩුවෙන් සිදු වුණි. දෙපතුල පොළවේ ගැටෙන බව ඊතා හොඳින් දැනුනි. එක් දන හිසක ඇට බිඳී යන ශබ්දයක් නිතරම ඇසුණි. දන හිසට පහතින් මස් ගොබයන්හි තද වීමක් වේදනාවක් දැනුනි. වලලු කර පිටිපතුල සුළු වශයෙන් වේදනා ඇතිවිය. ශීත බව සුළු වශයෙන් දැනුණත් මුළු ශරීරයේම විශේෂයෙන් උකුල ප්‍රදේශයේ රත්වීමක් උකුල ඇටවල වේදනාවක් හිරිවැටීමක් දැනුනි. සක්මන පැයකට අධික කාලයක් කළෙමි. අවසන නිදිමත ගතියක් දැනුනි. දැනුණ බැවින් පර්යංකයට වාඩි වුනේමි. පර්යංකය ආස්වාසයේ ඇතුල් වන විට මෙනෙහි කළෙමි. ඇතුළු වන බව පිටවන බව දැනුනි. එහෙත් සිත විසේන ස්වභාවයේ নিরතුරුවම සිදුුනි. නැවත නැවත සිත එකඟ බවට පත් කර ගතිමි. එකඟ වීමෙන් පසු දිගු වේලාවක් නිරීක්ෂණය කළෙමි. වාර 30ක් 40ක් පමණ. දෙක කුලේ හිරිවැටීමක් දැනුනි. මුහුණ ඇඟ ආදී තැන්වල කුහුඹුවන් හෝ වෙනත් සතුන් දුවනවා වැනි ස්වරූපයක් ඉඳ හිට දැනුනි. පර්යංක භාවනාවේදී ඇතිවන ගැටලුව පිළිබඳ කරුණාවෙන් පහදා දෙන්න. හරි. නෑ ඇත්තටම ඔතන ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඊයේත් මම මතක් කළා වගේ හිත එකඟ වෙනකොට ඔය වගේ කූඹි දුවනවා වගේ, නලියනවා වගේ, හිරි වැටෙනවා වගේ දේවල් පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම මේ අරක ඇයි හේතුව කීකේ හොයන වෙනුවට අපිට තියෙන්නේ මේ වැඩේ කරගෙන යන්නයි. ඒ කියන්නේ භාවනාව කරගෙන යන අතරවාරදී සමාධියක් දියුණු වෙනකොට ඔය වගේ යම් යම් ලක්ෂණ පහළ වෙනවා. තේරුම් ගන්න තියෙන්නේ මේ භාවනාව වර්ධනය වෙනවා කියන එකට සලකුණු පහළ වෙලා තියෙනවා. ඒ නිසා දෙකට කරගෙන යන්න ක්‍රමය අහුවෙලා තියෙන බවට මේ මේ මේකෙන් මේ වார்த்தාවෙන් කියවෙනවා. නිසා දිගට කරගෙන යන්නයි තියෙන්නේ. විශේෂ දෙයක් වෙනස් කරන්න කියලා දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස. ලනුපැදුරේ මෙන්ම වැලි සක්මන් මළුවේද සක්මන් කළෙමි. ලනුපැදුරු දෙස රළුය ගොරෝස් ලනුපැදුර රළුය ගොරෝසුය. වැලි සක්මන් මළුව ලනුපැදුරට වඩා තරමක් සිනිදුය. තරමක් රළු ගොරළු නැත. එතරම් රළු ගොරළු නැත. සක්මන ආරම්භ කරන විට මුලින්ම යටිපතුලට සොයක් නැති බව එහි ඇති රළු ගොරෝසු තද බවත් වැටහුණි. මේ தත්ත්වයට ඔරොත්තු දීමට මගේ තද රළු බර ගොරෝසු බව ඇති බව වැටහුණි. සාමාන්‍යයෙන් විනාඩි 15ක් පමණ යන විට මුලදී දැනුණු ලක්ෂණ ක්‍රමයෙන් අඩු වී ඇතැම් විට මෘදු සිනිදු සැහැල්ලු බවක් දැනෙන්නට විය. පාදයේ රළු තැන්වල ලනුපැදුරේ සින්දු තැන් හසුවන්නට ඇතැයි මෙනෙහි විය. එමෙන්ම ලනුපැදුරේ තද තැන්වල පාදයේ මෘදු තැන් ස්පර්ශවන්නට ඇතැයි මෙනෙහි විය. පාදයේ සහ සක්මන යන දෙකෙහිම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇතැයි මෙනෙහි විය. ඒ වාගේම තැබූ සෑම පියවරක්ම ඔසවනවත් සමගම අනිත්‍ය වූ බව පෙනී යයි. පියවර සිය ගණනක් තබමින් සක්මන් කළද ඒ සියල්ල අතුරුදන් වූවා වැනිය. ඉතිරි වූ දෙයක් නැත. සියල්ල අනිත්‍ය වූ බව වටහා ගතිමි. එක් ගමනාන්තයක් අවසානයේ වෙහෙසක් දැනේ. මුලදී ගමන ඇරඹූ මම දැන් වෙනස් වී ඇතැයි දැනගතිමි. සක්මනේදී මතු ශාරීරික දැනීම් වේදනා ආදිය මෙනෙහි කළෙමි. වරහන් ඇතුලේ සක්මන නවතා. ඒ වාද ටික වේලාවකින් අනිත්‍ය විය නැති විය. ඔබ වහන්සේ උතුම් නිවන පසක් වේවා. සුදුසු කමඨහනක් ලබා දෙනු මැනවි. දැන් ඔය අනිත්‍ය වැටහෙන එක වරදක් නෑ. හැබැයි අපි ඌමනාවෙන් හිතන්න යන්න එපා. ඒ කියන්නේ මේ මේ දේවල් අපිට හොඳට අනිත්‍ය ප්‍රකාශ කරනකම් ඒවැයෙන්ම මේක නිරීක්ෂණය හරහා අනිත්‍ය ස්වාභාවිකව ප්‍රකට වෙනකම් අපි දිනු කරා නම් හොඳයි. ඒ කියන්නේ අපි ඌමනාවෙන් දැන් අපි වෙච්ච දේ දිහා අපි හිතලා බලලා හොඳට විශ්ලේෂණය කළා මෙන්න මේකයි මෙතන වෙලා තියෙන්නේ කියලා හිතලා අවබෝධ කරනවා කියන එක වෙනුවට යන්න මේ මේ දේ හොඳින් නිරීක්ෂණය වීම හරහා ඍජුවම ෂණිකවම වැටහිම් එන්න පුළුවන්. එතන තමයි අපි පුළුවන් තරම් ළඟා වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ හිත නිහඬව තියෙන පරිසරයක බොහොම සාවධානව නිශ්ශබ්ද මනසකින් ඍජු අත්දැකීම නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේ මේ නිරීක්ෂණය කරන මේ සංස්කාර ධර්මයන් හැසිරෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නැවත නැවත දැකලා දැකලා ඔන්න හිතට කාවදින ස්වභාවයක් තියෙනවා. ප්‍රඥාවක් වර්ධනය වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය වෙන්න සිතුවිලි අවශ්‍ය නැහැ. මේ ප්‍රඥාව වර්ධනය වෙන්න තර්ක ඥානයක් අවශ්‍ය නැහැ. තර්ක ඥානය කියන්නේ චින්තාමය ඥානයක්. ඒ වගේම අපි පොතින් පතින් බලලා අහලා දැනගන්නවා කියන එක සුතමේ ඥානයක්. මේ භවනාමය ඥානයකදී ඊට වඩා හාත්පසින්ම වෙනස්. භවනාමය ඥානයක් වර්ධනය වෙන්න ඇත්තටම සිතුවිලි වලින් තොරව පුළුවන්. ඒ නිසා අපි හිතලා මතලා තර්ක කළා මේ විශ්ලේෂණය කළා ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට හොඳට මේ දේ මේ ඍජු අත්දැකීම හොඳට සාවධානව නිහඬ මනසකින් නිරීක්ෂණය කිරීම මුණත් ප්‍රමාණවත් හොඳ ගැඹුරු වැටහීමක් අවබෝධයක් හිතේ ඇති වෙන්නේ. ඒක අපි තේරුම් ගත්තා නම් ඔන්න සංසුම් මනසකින් වැඩේ කරගෙන යන්න. එතකොට මනස තව සැහැල්ලු වෙනවා. හිතේ පස්සද්ධියක්, ප්‍රීතියක්, සැහැල්ලුවක් හටගන්නවා. මේක මේක නිකන් ගා දනදඬු කරගෙන, වියලි කරගෙන නැත්තම් කර්කශ කරගෙන යන්න ඕනේ නැහැ. බොහොම සංසුන්ව යන්න පුළුවන්. නිකම් ප්‍රමෝදයකින් යන්න පුළුවන්. එතකොට අන්න ඒකේ උමනා කරන ධර්මතාවයන් වර්ධනය වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මම දෙවැනිවරට මෙහි පැමිණි යෝගිනියක්මි. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කළෙමි. මුලදී වම දකුණ ලෙස සක්මන් කර පසුව සතියෙන් සක්මන් කළෙමි. ලනුපැදුරේ කකුල ගැටෙන විට රළු බව අත්විඳිමින් දිගු වේලාවක් සක්මන් කළෙමි. සක්මන් කිරීමේදී පාලනයකින් තොරව ගමන් කරන බවක් S2 පියවෙන ගතියක් දැනෙන්නට විය. එවිට සතිමත් නැති විය. සමස් නැති වියද හැකි වියද කියලා හරියටම හොයන්න බෑ. වැලි මළුවේ සක්මන් කරන විටද පොළවේ পায় ගැටෙන විටදී වැලිවල සිනිඳු බව රළු බව දැනගනිමින් සතිමත් කළෙමි. එවිට නිදිමත ගතිය හා විසිවෙන ගතිය ඇති විය. ඒ නොසලකා දිගු වේලාවක් සක්මන් කළෙමි. වැලිවල රළු බව නිසා කකුල්වල වේදනාවක් ඇතිවිය. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. හුස්ම රැල්ල කොයි මොහතකවත් දැන ගැනීමට නොහැකි විය. මුලින් සිතුවිලි ආවත් මට ඒ දෙස අවධානය යොමු කළ නොහැකි විය. මෙසේ සිතුවිලි රාශියක් පැමිණ නැති විය. එවිට හිස් බවකින් බලා සිටියෙමි. කිසිම අරමුණක් නැත. හුස්ම ගන්නා බව මට දැනින. ඒ චලනය නිසාය. ඒ පපුවේ චලනය නිසාය. මෙසේ පැයක් පමණ සිටින්නට ඇත. ඉන්පසු මාගේ වම් කකුලේ දන හිසෙන් ඉහළ කොටසේ බර ගතියක් ඇතිවිය. වේදනාකාරී විය. ඒ සමගම යටිපතුල් රත් වූ සිමෙන්ති පොළවේ තබාගෙන සිටිනවා වැනි වේදනාවක් ඇතිවිය. මේ වේදනාව දරා ගැනීමට පවා නොහැකි විය. එවිට මම පර්යංකයෙන් නැගිට ටයිල් පොළවේ සක්මන් කළෙමි. බොහෝ වේලාවක් මම වේදනාව පැවතිනි. මාගේ භාවනාවේ ඇති දුර්වලතා පෙන්වා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් මුල කොටස ආයි කියන්න. සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන් කළෙමි. මුලදී වම දකුණ ලෙස සක්මන් කර පසුව සතියෙන් ගමන් කළෙමි. ලනුපැදුරේ කකුල ගැටෙන විට රළු බව අත්විඳිමින් දිගු වේලාවක් සක්මන් කළෙමි. සක්මන් කිරීමේදී පාලනයකින් තොරව ගමන් කරන බවත් ඇස් දෙක පියවෙන ගතියක් දැනෙන්නට විය. එවිට සතිමත් හැකි විය. හරි. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කාලයක් තිස්සේ භවනා කරනවාද නැත්නම් ළඟදීද පටන් ගත්තේ? ගියා පස්සේ. ඔව්. කරාද? කරනවා. හැමදාම උදේ පාන්දර උදේ පාන්දරට පැකියක් කරනවාද? පැයක් දෙකක් පැයක් විතර කරනවා. සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාව හුඟක් අඩුවෙන් කරන්නේ. ඉඳගෙනද භාවනා කරන්නේ? ඔව්. එතකොට ආනාපාන සතියද කරන්නේ? කොහොමද ඒක එතනකොට කොහොමද තේරෙන්නේ? ඒක සමහර වෙලාවට හුස්ම දැනෙනවා. ඔව්. සමහර වෙලාවට හුඟක් අඩුයි දැනෙන්නේ. හොඳයි. يعني gededdදී සක්මනක් කරන්නෙම නැහැ. කරන්නේ. එතකොට මොකද තේරෙන්නේ? එතකොටත් අර රළු බව මේ කොන්ක්‍රීට් වල ගමන් කරන්නේ. හරි. ඒ ටික බලාගෙන යන්න පුළුවන්. හරි දෙකට කරන්න. තව තව ටිකක් ওই විදිහටම යන්න වෙනස් කරමක්. අ මොකද ගැටලු සහගත තැනක් තියනවාද? දෙකට කරගෙන යන්න පුළුවන් හැකියාව තියනවාද? හුස්ම දැනෙන්නේ නැති එක තමයි ස්වාමීන් වහන්සේ. ඔව් නෑ. එතන එතෙන්ද එක පාට සමානලාට කියන්නේ අපි තුමු සක්මනේදී හිත ටිකක් එකඟ වෙලා ගියාම අපේ කෙලෙස් ටිකක් සංසිඳලා තියෙනකොට හුස්ම සංසිඳ ඒ කියන්නේ හුස්මත් සියුම් වෙලා තියෙන්නේ. නමුත් අපි හොඳට තව ටිකක් අවධානයෙන් නාසිකාග්‍ර ප්‍රදේශයෙන් අතර වෙලා වගේ ඉන්නකොට අර සියුම් හුස්ම පේන්න ගන්නවා. එතෙක් එතෙක් අර දැන් වෙලා තියෙන්නේ හුස්ම සියුම් වෙන වේගෙට නැත්නම් හුස්ම සියුම් වෙච්ච තරමට අපේ හිතේ සතිමත් භාවය වර්ධනය වෙලා නැහැ. දැන් තේරුම් ගන්න තියෙන්නේ රළු හුස්මක් පහසුවෙන් දැනගන්න පුළුවන්. හැබැයි සියුම් හුස්මක් දැනගන්න නම් හොඳ සියුම් සතියක් තියෙන්න ඕනේ. තීක්ෂණ වෙච්ච සතියක් තියෙන්න ඕනේ. ඒක තාම අර වැදලා නැහැ. ඉතින් අපේ හුස්ම හැබැයි දැන් සංසිඳලා තියෙනවා. හුස්ම ඊටාම සූක්ෂම මට්ටමකින් සියුම් මට්ටමකින් සිද්ධ වෙනවා. නිසා පොඩ්ඩක් ඒක ඒක දැනගන්න උත්සාහයෙන් කියන්නේ මේ සියුම් හුස්ම තේරුම් ගැනීමේ උත්සාහයෙන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන පොඩ්ඩක් නතර වෙලා කියන්නේ හිත විපිලිසර කරගන්න නැතුව එහෙම යවා ගන්න නැතුව පොඩ්ඩක් නතර වෙලා බලාගෙන ඉන්න. ටිකක් එහෙම ඉඳීම හරහා වුණ තේරෙවි මේ කලින් අත්දැකකට වඩා කලින් අත්දැකපු හුස්ම නැත්නම් ආස්වාසයට වඩා තාම සියුම් මට්ටමකින් දැන් ආස්වාසය තාමත් සිද්ධ වෙනවා. ප්‍රස්වාසය තාමත් සිද්ධ වෙනවා කියලා තේරෙන ගනිමි. ඒ නිසා කලබල නොවේ හොඳට මෙතන නාසිකාග්‍රේම හිත පවත්වමින් තවදුරටත් ඔය විදිහම කරගෙන යන්න. වෙනස් කරවක් කරන්න දෙයක් නැහැ. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන මෙම වැඩසටහනට පැමිණීමට පෙර හා පැමිණි පළමු දිනේ යටිපතුලේ හා කයේ විවිධ තැන්වල දැනෙන චංචල කම්පන දැකීමට උනන්දු සිතකින් සක්මන් කළෙමි. දැන් මාගේ සිතේ ඇතුළත කතාව අඩු වී ඇති බවත් විවේකී බව වැඩි වී ඇති බවත් දැනේ. සිත නිහඬ නම් හුදෙක් සක්මන් කරන බව දැන ගැනීම ප්‍රමාණවත් බව සිතේ. යටිපතුලට සතිය තබාගෙන සැහැල්ලුවෙන් සක්මනේ යෙදුණෙමි. චංචල කම්පන දැනීම අඩු වී ඇති බව හැඟේ. ඒවා ගැන දැන ගැනීමට සිතේ උනන්දුවක් නැති බවත් වැටහි. එහෙත් ඇතැම් විටක කයේ විවිධ තැන්වල චංචල කම්පන දැනුනි. සක්මන අතරතුර සිටගත් විට ශරීරයේ පුරා චංචල කම්පන වැටහි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙලෙස යටිපතුල පොළව හා ස්පර්ශ වන මොහොතේ දැනෙන ස්වභාවයට පමණක් සතිමත් වෙමින් විවේකී සක්මනක් කිරීම සුදුසුද ධාතුන්ගේ පොදු ලක්ෂණ ගැන සක්මනේදී සතිමත් වන ආකාරය පැහැදිලි කර දෙනමින් අයදිමි හොඳයි කිසි වරදක් නැහැ ඒ කියන්නේ අපිට හොඳට සැහැල්ලුවෙන් මේ දැනෙන කම්පන චංචල ස්වභාවයන් ගැන විතරක් දැනගනිමින් යන්න පුළුවන් නම් කිසිම වරදක් නැහැ ආයි අපි උමනාවෙන් මේක ව්‍යාකූල කරන්න අවශ්‍ය නැහැ. මේ යන විදිය හොඳටම හොඳයි. කියන්නේ එකම අරමුණක ඒ කියන්නේ ඇත්තටම අපිට වෙන්නේ එකම අරමුණක යද්දි හරි ඒකාකාරී ගතියක් තියෙනවා. ඒ නිසා අපිට තව ටිකක් ඕක තවත් අරමුණු ටිකක් දාගන්න පුළුවන්. නමුත් අපිට මේ ඒකාකාරී බව ජය ගන්න පුළුවන් නම් නැත්නම් ඒකාකාරී භවයේ දැන් හිත හුරු වෙලා තියෙනවා නම් එතනින් නිරූපණය වෙන්නේ අපි තුල තියෙන නීවරණයන් තවත් යටපත් වෙලා තියෙනවා. අපිට මේ ඒකාකාරී අරමුණක හිත මේ වික්ෂිප්ත නොවි දුවන්නේ නැතුව පිට දුවන්නේ නැතුව යන්න පුළුවන් හැකියාව හිතේ වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ නිසා දිගට කරගෙන යන්න ඕක ඔය යන විදිය හොඳටම හොඳයි. සමනසේ යෝගියාගම පර්යංක මිනිත්තු 30ක් 40ක් පමණ සක්මන් කොට පර්යංකයට යමි. උඩුතොල මතට අවධානය තබමි. චංචල කම්පන උඩුතොලේ හා ශරීරයේ පුරා වැටහි. ආශ්වාස ප්‍රශ්වාසයේ ද අත්තරින් පතර දැනේ. මිනිත්තු 10ක් 15ක් පමණ යන විට ආස්වාස ප්‍රස්වාස හා චංචල කම්පන ඊතා තුනී වී යයි. සිත නිදිබර වේ. නිදිමත වැඩි වී ඇති ආකාරයක් දැනේ. මිනිත්තු 20ක් 25කට වඩා දැන් හිඳගෙන භාවනා කළ නොහැක. උපදේශ පතමි. හොඳයි. ඔතන දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් කම්පනයක් කියන්නේ එක්තරා අරමුණක් ඇති වෙලා තාම සුළු වෙලාවකින් නැති වී යamak. චංචල ස්වභාවයක් කියන්නේත් ඒ වගේම ඉතා සියුම් අරමුණක් ඇති වෙලා යම් චලනයක් සිද්ධ වෙලා නැති වී යාමක්. අපිට පුළුවන් නම් නිකන් ඔහේ මේ පෙරහැරක් යනවා වගේ බලාගෙන ඉන්නකොට අපිට මේ එක එක්කෙනෙක් හඳුනගන්න බෑ. හැබැයි අපි ටිකක් ලං වෙලා සමීප වෙලා බලනකොට අපිට මේ එක එක්කෙනෙක් හඳුනගන්න පුළුවන්. උපමාවකින් කියනවා නම් ඔය සයඩෝ පඬිතු සායනහසේ පෙනෙන උපමාවක්. ඉතින් කාටත් පැහැදිලි උපමාවක්. අපි තුමු නිකන් ඈත තියා බලනකොට ඔන්න කළු පාටට මොකද්දෝ කෝටුවක් වගේ දෙයක් තියෙනවා. අපි ටිකක් ඊට වඩා ලං වෙලා බලනකොට මේ කෝටුව ටිකක් සෙල වෙනවා වගේ තේරෙනවා. තවත් ටිකක් ලං වෙලා බලනකොට මෙන්න මේ කඩි රෑනක් එකෙක් පස්සේ එකෙක් ඔන්න දිගට දිගට යනවා. මේක කඩියෙක් අනිත් කඩියගේ ඇඟේ වදින්නෙත් නැහැ. හැබැයි ටිකක් අපි ඈතින්නම් බලනකොට එච්චර විස්තර තේරෙන්නේ නැහැ. අන්න වගේ අපි මේ කම්පන රාශියක් කියලා කිව්වහම අපි නේ අර ඈතින්නම් බලනකොට මේ එක ළඟ ළඟ ළඟ ඔක්කොම ඈඳිලා එහෙම නැත්නම් එකට සම්බන්ධලා තියෙන කම්පන රාශියක් වගේ තමයි තේරෙන්නේ. නමුත් මේකට හොඳට එක කම්පනයක් ගානේ බලන්න ගත්තොත් හොඳට සමීප වෙලා බලන්න ගත්තොත් තව හොඳට අපේ හිත ක්‍රියාශීලී කළා එහෙම නැත්නම් අපේ හිත තව තීක්ෂණ කළා තියුණු කළා බලන්න ගත්තොත් අපිට තේරෙනවා මේ එක කම්පනයක් හට ගන්නවා ඊට අසේ නැතිලා යනවා තවත් කම්පනයක් හට ගන්නවා ඒක නැතිලා යනවා තවත් කම්පනයක් හට ගන්නවා නැතිලා යනවා මේ විදිහට අපිට හොඳට මේ හැම මේ සිද්ධ වෙන කම්පන රාශියේම එක එක කම්පනයක් ගානේ දැනගන්න පුළුවන් නම් අපිට අපේ හිත තවත් ඉස්සරහට දාගන්න පුළුවන්. තවත් හොඳට අපේ සම්පජඤ්ඤය දියුණු කරගන්න පුළුවන්. ඒ වගේමයි උදයබ්බානුපස්සනාවට අපි දියන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒ වார்த்தාවෙම දෛනික කටයුතු. කයේ චංචල කම්පන ගැන සතිමත් වෙමින් දෛනික කටයුතු වල යෙදෙමි. උදාහරණ බණ ඇසීම, බුද්ධ වන්දනා ආදී කටයුතු වලදී මෙන්ම රාජකාරී කටයුතු, gedara dora කටයුතු අතර තුරදීද ශරීරයේ චංචල කම්පන දැනේ. එලෙස චල කම්පන ගැන සතිමත් වීමට අමතරව කළ යුතු යම් දෙයක් වේ නම් ඒ ගැන උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. හොඳයි. ඇත්තටම මේකෙම අහලා තියුණා අර කොහොමද පොදු ලක්ෂණ මතු කරගන්නේ කියලා. ඇත්තට මේ එක එක කම්පනයක් එක එක චංචල ස්වභාවයක් දිහා බලන්න බලන්න පොදු ලක්ෂණ Tamanට බොහොම ස්වාභාවිකව වැටහෙන්න ගනිවි. මේක අපි કૃතිමව කරන්න යනවට වඩා ඒ ස්වාභාවිකව වැටහෙන්න යන එක හරිම එතුළු ඒ අත්දැකීමේ හරි නැවුම් බවක් තියෙනවා. ඒ නිසා අපි පොතෙන් පතෙන් දන්නවා දැන් අපේ පෞද්ගල ලක්ෂණ හොඳින් දැනගත්තාම පොදු ලක්ෂණ වැටහෙනවා කියන එක පොතින් පතින් දන්නවා. නමුත් අපි මේ අපේ යන ගමන බොහොම නැවුම්ම යනකොට බොහොම ආධුනික මනසකින් මේ කටයුත්තේ යෙදෙනකොට අර පොතේ දැනුමෙන් මේක තත්වගත කරන්නේ නැතුව බොහොම නිදැල්ලේ මේක පිබිදෙන්න දෙනකොට ඒකේ හරි රසයක් තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත දිගට කරගෙන යන්න. ඒතකොට Tamanටම මේ ක්‍රමානුකූලව මේ අර බලාගෙන හිටිය ඒ ඒ ධාතුවට අදාළ ඊටම ආවේනික පෞද්ගලික ලක්ෂණ දැක්කා වගේ ඊට එහා ගිහිල්ලා මේ හැමෝටම පොදු වෙච්ච හැමෝටම උරුම වෙච්ච මේ පොදු ලක්ෂණ ටික මතුවලා එන ගන්නවා. එතන හරීම කියන්නේ හරි ස්වාභාවිකයි. එතෙන්ද කිසි ආතතියක් නැහැ. ඒතර Tamanටම තේරෙනවා දැන් මේ ඔක්කොම ඔක්කොමලා කොහේ බැලුවත් තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. කොහේ බැලුවත් තියෙන වෙනස් වීමක්. කොහේ බැලුවත් තියෙන්නේ මට පාලනය කරන්න බැරි ස්වභාවයක්. කියලා මේ හැම දෙයක්ම බලනකොට බොහොම ස්වාභාවිකව ඒ වැටහීම එන්න ගන්නවා. ඒ විදිහට ගියා නම් තව يعني <clears throat> පොදු ලක්ෂණ ඉබේම හඳුන ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින්වහන්ස මම අවුරුදු දෙක තුනක් ආනාපානසති භාවනාවේ යෙදිමි. අවුරුදු දෙකක් පමණ හිස් තැනක රැඳී සිටිමි. පැයක සක්මණකින් පසුව පර්යංකයට යමි. පර්යංකයට ගොස් ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමින් බොහෝ වේලාවට මා ඉක්මනින් සමාධියටපත් වේ. ඉක්මනින් සමාධියට පත්වීම වැළකීමට මම උවමනාවෙන්ම ආනාපානය දෙස බැලීමි. කොතෙක් අදිටන් කරගෙන සිටියද ආනාපාන හුස්ම රැලි කීපයක් දකිත්ම මා නොදැනුවත්ම හුස්ම මෙන් පිට පැන හුදකලා නීරස තත්වයට වැටේ. සමහර විට මට දැනෙන්නේ මට නිින්ද ගියාසේය. මට කලින් ලැබුණු උපදෙස් අනුව නිින්දේදී අවදිව සිටීමට මම උත්සාහ දරමි. සිතුවිලි ශබ්ද මෙනෙහි කිරීම ලොක් වී ඇත. දෙයත් ගල් ගැසී ඇත. ලොක් වී. ලොක්. ලොක්. දෙයත් ගල් ගැසී ඇත. ටික වේලාවක් ගිය විට දෙපා හිරිවැටීමෙන් දරාගත නොහැකි වේදනාවක් පමණක් ඇතිවේ. දෙපා දිග හැරියත් මා සිටි තත්ත්වය වෙනස් නොවේ. බොහෝ දිනවල මේ තත්ත්වය ඊතා නීරසය. සමහර දිනක ඊතා තද ආලෝකයක් ඇත. දිගින් දිගටම මට ඇතිවන මේ පරයන්කයේ ස්වභාවය දියුණු කර ගැනීම සඳහා මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සක්මන ගැන තියෙනවද? මට පොඩ්ඩක් කායද කියලා දැනගන්න පුළුවන්ද? සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී යටිපතුලේ ස්පර්ශය කෙරෙහි සිත් යොමු කරමින් සක්මන් කරන පැයක් විතර. හරි. ඒ මේ සක්මනේදී මුලදි මුලදි මට නිින්ද යන ස්වභාවයක් තිබ්බා. නිදිමත වෙන ස්වභාවයක්. ඇවිදින ගොඩක් නිින්ද යනවද? ඒ කියන්නේ නිදිමත වෙනවා. අහහ. දැන් මට නිදිමත වෙන්නේ මම දැන් සාමාන්‍යයෙන් මන් තීරුවේ ටිකක් ඈත මම බලන්නේ. හරි. ළඟ ළඟ බලන්නේ මම. හරි. ඒක නිසා මට නිින්ද නිදිමත ස්වභාවය නැහැ මට පැය දෙක තුනක් වුණත් සක්මන කරන්න පුළුවන්. හොඳයි. හිත එතකොට පිට යන්නේ නැතුව හොඳට මේ දැන්න දේත් එක්ක ඉන්න පුළුවන්ද? එහෙමයි. කියන්නේ හිත ටිකක් නිශ්ශබ්ද භාවයක්ද හිතේ තියෙන්නේ සැහැල්ලු භාවයක්ද තියෙන්නේ සමහර වෙලාවට පිට යනවා ඔව් පිට ගිය බව දැනගන්නවා මම දැනගෙන නැවත යටිපතුල ස්පර්ශය කෙරෙහි යොමු කරනවා සිත හොඳයි එතකොට කියන්නේ අරමුණේ හොඳට හිත බැසගෙන බලන්න පුළුවන්ද ඔව් සමහර වෙලාවට මම නාම රූප අනිත්‍ය වෙන හැටි ඒ සමහර වෙලාවට හිතෙනවා සමහර වෙලාවට හිතෙනවා මේ සසර ස්වභාවයත් මේකයි කියලා හිතෙනවා පාය තියලා යනකොට පොතෙක් ගියත් ඉතින් කෙලවරක් ඇත්තේ ඇත්තේ නෑ. ඒ මට හිතෙනවා සසර වගේ තමයි මේකත් කියලා. ඒ වගේ සිතිවිලි ඇති වෙනවයි. ඊළඟට මේ යටිපතුල් වල ස්පර්ශය අනුව අර ලෝභ ද්වේෂ මෝහ ඒ කියන්නේ පංචස්කන්ධය ඇති වෙන හැටි සමහර වෙලාවට මට හිතෙනවා ඉතින් මම එච්චර දුරට ඒ ඒ පැත්තක් නෙමෙයි යන්න තියෙන්නේ. අපි මේක කරද්දී ඔය අහපු දේවල් මතක් කරන්න අවශ්‍යම නැහැ. දැන් මේ මේ කටයුත්ත කරනකොට ඒ කියන්නේ අපි පුළුවන් තරම් ඒ ඉගෙනගත්ත දේවල් වලින් මේක හානි වෙන්න දෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ අරමුණේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තුලින් තමයි අපි අවබෝධයක් හදාගන්නේ. يعني අරමුණේ වෙනස්කම් දැන් අපි පාදයක් තියලා යනකොට ස්පර්ශයක් තේරෙනවනේ. ස්පර්ශ වෙනවා තේරෙනවා. අපිට දැනීමක් තියෙනවා. ඒ දැනීමට මොකද වෙන්නේ? එතෙන්ටයි අවධානය යොමු කරන්න ඕනේ. ඒකයි වර්තමාන වශයෙන් සිද්ධ වෙන්නේ ඒ ඒ දෙන්නේ. අපි දැන් ස්කන්ධයන් ගැන මතක් කරන දේවල්, පොතේ තියෙන දේවල් මතක් කරන දේවල්, ඒක මේ පොතේ තියෙනවා මිසක් වර්තමාන මොහොතේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. වර්තමාන මොහොතේ සිද්ධ වෙන්නේ අන්න පාදයක් පොළවේ වදිනවා. එතකොට ඒ හරහා ඔන්න දැනීමක් පහළ වෙනවා. රළු බව, අන්න හරි. ඒ ටික තමයි මේ ඒ ලක්ෂණ ටික අන්න හරි. ඒ ලක්ෂණ ටික තමයි දැන් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. ඒ එතනින් තමයි ධාතුන්ගේ පටන් ගැනීම නැත්නම් ධාතුන්ගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ. මේ හට ගන්නා දෙයට මොකද්ද වෙන්නේ? يعني අපේ හිත ඊටාම සරලව සූක්ෂම මට්ටමකට ගෙනියන්න තියෙන්නේ. හට ගන්න දේ නැති වෙනවා. හරි ඒක තව ටිකක් හොඳට බලාගෙන යන්න. يعني ඒ ඒ සිද්ධ වෙන දේ يعني හිත බොහොම සැහැල්ලුවෙන් හිත නිදහස්ව තියාගෙන සංඥාවන්ගෙන් හිත පුරවගන්නේ නැතුව හොඳට මේ දැනෙන ඍජු අරමුණට මොකද්ද අස්පනා අපිට සිද්ධ වෙන්නේ? වර්තමාන මොහොතේදී මේ අරමුණට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔතෙන්ට ගන්න පුළුවන් නම් අන්න බුදුහාමුදුර කියන දේ අපිට අපි කියන තැනට අපිට ය아가න්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ අර ඊයේත් මම ධර්මදේශනාවේ මතක් කළා වගේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත විපස්සති. මේ වර්තමාන වශයෙන් පෙළ ගැසෙන අරමුණ එතන එතන විපස්සනා කරනවා. එතන එතන කියන්නේ වම් පාදයේ පොළවේ තියෙනකොට අන්න එතන බලනවා. එතෙන්දි මොකද තේරෙන්නේ? දකුණු පාදයේ පොළවේ වදිනකොට අන්න එතනයි දැන් වර්තමාන වශයෙන් අරමුණ දිගහැරෙන්නේ. අරමුණ පහළ වෙන්නේ. පටිසමුප්පන්න වශයෙන් හේතුන් නිසා පහළ වෙන්නේ අන්න එතන. එතන තමයි බලන්නේ. ස්පර්ශය ස්පර්ශය බලනවා. ඒ ඒ දැන් ස්පර්ශයක් කියන්නේ අපි ගමු තද ගතියක් දැනෙනවා. ඒ තද ගතියේ දැන් මොකද වෙන්නේ කියලා බලන්න. තද ගතියක් මුලින් තිබුණේ නැහැ. අනේ දැන් තද ගතියක් හටගත්තා. ඊට පස්සේ සුළු මොහොතයි ඒක නැති වෙලා ගියා. ඊට ඔන්න අනිත් පාදය තියෙනවා. ඒකෙත් මුකුත් තේරුනේ නැහැ. ඔන්න අලුතෙන් ඔන්න නොතිබිච්ච තද ගතියක් දැන් ඔන්න පහළ වුණා. පහළලා ඒක දුර වෙලා ගියා. ඒ තත්ත්වයට තමයි යන්න තියෙන්නේ. එතකොට අන් තේරෙනවා මේ තද ගතිය විතරක් නෙමෙයි අනිකුත් මේ සියලුම ධාතු ලක්ෂණත් කලින් තිබුණේ නැහැ. කලින් කොහෙවත් ගබඩා වෙලා තිබුණ ඒවත් මේ මොකක්වත් නැහැ. අපේ මේ ක්‍රියාවලිය හරහා එතන එතන හේතු සකස් එතන එතන හේතු සකස් එතන එතන ඒ අනුව ඊට අනුරූපව ප්‍රතිඵලයක් හටගන්න. ඵලයක් හටගන්න. ඒ ඵලයත් දිගට පවතින්නේ ඒකත් එතනම බිඳලා ඒ ඒ ඒ සියුක්ෂම භාවයට ගන්න ඕනේ හිත. හොඳයි. ඒ ඔය දේ ඔය දේ කරගෙන යන සක්මනේදී. ඉඳගෙන කරද්දි මොකද දැන් වෙන්නේ? ඉඳගෙන තමයි ඉඳගෙන මේ ඒ කියන්නේ දිගටම මගේ තියෙන්නේ මේ නීරස ස්වභාවය. ඔව් නීරස ස්වභාවය එනවා හැබැයි. ඒකේ වරදක් නැහැ. ඊළඟට සමහර දවස්වල මේ මට දැන් ඒ ඒ නීරස ස්වභාවය තුලදී නිින්ද යනවාද? ඒ කියන්නේ දැන් මම ටික වෙලාවක් හුස්ම මෙනෙහි කරනකොට හරි. මම දන්නේම නැහැ මට නිින්ද ගිහිල්ලා. මොනවද වුනේ කියලා. ටිකකින් මට එකපාරට ගැස්සිලා වගේ මේ ඇහැරුණා වගේ වෙනවා. මොකක්ද මේ වෙලාවේදී බල බලා හිටියේ? මුකුත්ම පේන්නේ නැහැ. මං කියන්නේ ඒ ඒ මුකුත් නොදැනෙන නොදැනෙන යන தත්ත්වයට කලින් මොනවද බල බලා හිටියේ? හුස්ම හුස්ම තමයි බලන්නේ. හුස්ම වල විස්තර මුකුත් බලන්න බෑ හුස්ම වල. හුස්ම පිට වෙනවා, ඇතුල් වෙනවා බල බල ඊට වැඩි දෙයක් බලන්න බෑ. හරි. එතකොට එතකොට ඒ කියන්නේ දැන් මේ ආස්වාසයක් ප්‍රසවාසයක් වෙන් කරගන්න පුළුවන්ද? ඒකවත් තේරෙන්නේ නැද්ද දැන්? සාමාන්‍යයෙන් නාසිකාග්‍රය ගැන තමයි මේ මෙනෙහි කරන්න හිතන් ඉන්නේ. නමුත් ඒව මුකුත්ම තේරෙන්නේ නැහැ. නිකන් හුස්ම පිට වෙනවා, ඇතුල් වෙනවා තරමක් තේරෙනවා. ඒක කරේ තේරෙන්නේ. අර විස්තර මොනකුත්ම තේරෙන්නේ නැහැ දැන්. හොඳයි. එහෙම ටික වෙලාවක් ඉන්නකොට හුස්ම දෙක තුනක් ගන්නකොටම මම කොච්චර උත්සාහ ගත්තත් හුස්ම නොදෙනී ගිහිලක පාට නිින්ද ගිහිල්ලා වගේ. අන්න හරි. ඒක වරදක් නැහැ. යන විදිහ හොඳයි. ඒ නිින්ද ගිහිල්ලා වගේ කියන ප්‍රදේශය බලන්න ඇත්ත වශයෙන්ම නිින්ද ගිහිල්ලාද නැත්නම් හිතට අරමුණු කරන්න දෙයක් නැතුව ගිහිල්ලාද ඔය දේ හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒක තමයි මට තේරුම් ගන්න බැරි මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. <laughs> අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපේ يعني හිත අවදි කළා තියන්නේ මේ හිතට හැමතිස්සෙම අරමුණු වලින් ඇවිල්ලා අනිනවා. එහෙම තියා හිතන්නේ. මෙයාව නැගිටලා තියෙන්නේ මොකක් හරි වෙන රූපයක් ගැනලා මෙයාව කූද්දලා ගන්නවා. නැත්තම් සද්දයක් ඇවිල්ලා මෙයාව කූද්දලා ගන්නවා. නැත්තම් ගඳක් සුවඳක් ඇවිල්ලා මෙයාව කෝද්දලා ගන්නවා. ස්පර්ශයක් ඇවිල්ලා කෝද්දලා ගන්නවා. හැබැයි මේ අපි එකම අරමුණක් අරගෙන නැවත නැවත බලලා බලලා බලලා බලලා යනකොට මේකේ මේ ඇති වෙන්න තියෙන ස්වභාවය දැකලා දැකලා දැකලා දැකලා හිතර නිකන් එපා වෙලා වගේ ඕක නීරස නීරස වෙලා යම් අවස්ථාවක සම්පූර්ණයෙන්ම මේ අරමුණ සමනය වීමක් අරමුණ ගෙවි යාමක් ෂය වෙලා යාමක් සිද්ධ වුණොත් අන්න හිත දැන් අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව අරමුණු උපාදාන කරන්නේ නැතුව එයා බොහොම නිස්කලංකව ඉන්න ඉඩ තියෙනවා එතකොට හැබැයි අපිට තේරෙන්නේ හරිම නීරසයි. දැන් මෙයාට කියන්නේ මෙයාව නැගිටවල තියන්න මොකක් නැහැනේ. මාට කියන්නේ රූපයක් ඇවිල්ලා කරදර කරන්නෙත් නැහැ. සද්දයක් ඇවිල්ලා කරදර කරන්නෙත් නැහැ. වෙන ස්පර්ශයක් ඇත්තෙත් නැහැ. අපිට තේරෙන්නේ හැබැයි නිින්ද ගියා වගේ. බලන්න හොඳට ඇත්ත වශයෙන්ම නිින්ද ගිහිල්ලාද? එහෙම නැත්නම් මොකක්වත් මේ හිතට අරමුණු කරන්න තරම් දෙයක් නැද්ද? ඔක නැවත නැවත තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් මේ ඕක මම තේරුම් අරගෙන මම කලින් ආපතාවකත් ওই ප්‍රශ්නේ දාලා ඔව් ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්න හොඳට ඍජුව ඉන්න බෙල්ල එහෙම හොඳට ඍජුව ඉන්න එහෙම කියලා. ඉතින් මගේ ළඟ හිටිය යෝගින් කීප දෙනෙකුට මම කිව්වා බලන්න පොඩ්ඩක් මට මොකද වෙන්නේ කියලා. <laughs> එතකොට ඒ කියන්නේ මට තේරුම් ගන්න බැරි නිසා. හරි දීලා දෙකන් ආවා. <laughs> එතකොට කිව්වා ඔයාගේ බෙල්ල කඩාය වැටලා තියෙන්නේ කියලා. ආ ඉතින් මේ නෑ කමන්නේ මේ එහෙම දෙයක් වෙනවා. සමහර ලාවට ඒ කියන්නේ ඔය හරියේදී අපිට පොඩ්ඩක් අපේ මේ ශරීරයේ පාලනයෙන් ගිලිහෙනවා. ඒකේ වරදක් නැහැ. අපි පොඩ්ඩක් ඒකට උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉන්න ඉරියව්ව වෙනුවට පොඩ්ඩක් ඉතින් ඔයක ආසනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කය සම්පූර්ණයෙන්ම අපේ අවධානයෙන් ගිලිහෙන්න ඉඩ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වරදක් නැහැ. ඒ නිසා කයෙන් මොකක්වත් කරදරයක් නොවන විදිහට කයට අනතුරක් නොවන විදිහට කය තියාගන්න ඕනේ එතෙන්දී. පොඩ්ඩක් පිටියකට හේත් වෙලා හරි නැත්නම් හොඳට පුටුවක ඉඳගෙන හරි කය අතහරින්න ඕනේ. කය අතහැරලා දැන් හිතත් එක්ක යන ගනුදෙනුවක් තියෙන්නේ. අපි ආනාපාන සතියේ දෙමින් ඉන්නවා. ඔන්න ඒක සූක්ෂම වෙලා යනවා. දැන් තේරෙන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද්ද ඇතිල්ලීමක් තියෙනවා. ඒකත් ඔන්න ඇති වෙනව නැති වෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනවා. මේක බල බලා ඉන්නවා. හරිම නීරසයි. ඒකාකාරී. හරිම කම්මැලි දනවන සුළුයි. මේ අපි අතාරින්න නැතුව බලාගෙන ඉන්නවා. යනකොට යනකොට යනකොට ඔන්න ඒකත් නැදෙනී යනවා. ඊට පස්සේ මොකක්වත් අරමුණක් නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ ඔය தත්ත්වෙදි නිින්ද යනවා මුලදී. ඒක ස්වාභාවිකයි. එතනදි මොකද මේ තියෙන මට්ටම හිතට හුරු නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අරමුණ සියුම් වෙනකොට නිින්ද යන ස්වභාවයක් තමයි අපි හැමෝටම තියෙන්නේ. හැබැයි අපි සතිය දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ අවදිමත් බව වර්ධනය වෙනවා. එතකොට මේ ඊටාම සූක්ෂම අරමුණේ පවා අවදියෙන් ඉන්න පුළුවන් හැකියාව හැදෙන්නේ. එනිසා ඔතෙන්දී අපි කලබල කළා හයියෙන් හුස්ම අරගෙන අරමුණ රළු කරොත් වැරදි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක දැන් නෙමෙයි. මුලදී මං කරා එහෙම. ඒක වැරදි. හයියෙන් හුස්ම ගත්ත එහෙම. නෑ නෑ. ඒක එහෙම වැරදි. ඒ දැන් මං එහෙම කරන්නේ නැහැ. දැන් මට ඒ අතරේ දැන් නිහඬව බලාගෙන ඉන්නකොට මට සමහර වෙලාවට දැනෙනවා බොහොම සියුම් විදියට නැවත හුස්ම වැටෙන බව. හරි. කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අර කය يعني මෙල්ල කඩා වැටෙනවා කියන එක පොඩ්ඩක් ඕනනම් වළක්ව ගන්න. පොඩ්ඩක් يعني සාමාන්‍ය විදිහට මේ ඔළුව වැටෙන්නේ නැති විදිහට තියාගන්න. ඉඳ ගන්නකොට වාඩි වෙන يعني පටන් ගන්නෙමෙදී කය හොඳට يعني සකස් කරලා තියාගන්න. කඩන් වැටෙන්නේ නැති විදිහට. يعني ගුරුත්ව කේන්ද්‍රය වෙන පැත්තකට දර වෙන විදිහට තියන්න ඉස්සරහට කඩන් වැටෙන්නේ නැති විදිහට. එහෙම තියලා බොහොම කායික සැහැල්ලුවෙන් වැඩේ පටන් ගන්න. පටන් ගත්තට පස්සේ ඔන්න අර විදිහට අරමුණු සියුම් වෙලා යනවා. පස්සේ අරමුණු නොදැනී යනවා. හිතට ගන්න අරමුණක් නැතිවීමද මේ සිද්ධ වෙන්නේ කියන එක හොඳට තමන්මයි පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් මම ඕකට අද අද මම අර උඩ වැඩිමල්ලුවේ එලිමහනේ පරයන්ගේට වාඩි වුණා. මට දැන් මේ වගේ තැනකදී නිින්ද යනවා කියලා සැක හිතුන නිසා. හරි. ඒතෙන්දි මට තේරුණා නිින්ද යෑමක් නෙමෙයි වෙන්නේ කියන එක. හරි. ඒක තමයි. ඒ කියන්නේ සෑහෙන කාලයක් කරන හින්දා භාවනා කරනකොට ඔය තැනට එන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ කියන්නේ. මේක තමයි භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් උදෙන්ට එනවා. හැබැයි ඒ ඒ තැන තාම අපිට අවදියෙන් ඉන්න තරම් හිත සිතේ සතිය තියුණු වෙලා නැහැ. සූක්ෂම වෙලා නැහැ. අපි නැවත නැවත ඔය කරන්න කරන්න කරන්න මේක නිකන් අර නින්දට අවදි වෙනවා වගේ ස්වභාවයක්. අරමුණකින් තොරව හිත පියෙද්දිත් අපි අවදිමත්. අන්න එතෙන්ටයි යන්න තියෙන්නේ. ඒක කරලමයි ඉතින් මේ දැනගන්න තියෙන්නේ. එතකොට දැන් ඕක දියුණුවක් වෙන්නේ කොහොමද? <laughs> ඒ කියන්නේ හැමදාම ඊරස් ස්වභාවයෙන්මද තියෙන්නේ <laughs> ඒකයි මට දැනගන්න. සමහර වෙලාවට මම දැන් ඇස් ඇස් අරන් ඉන්නකොට වගේ මෙහෙම ආලෝකයක් තියෙන ඇස් දෙක පියාගෙන ඉඳි. සමහර වෙලාවට නිකන් ලාපාට ආලෝක එහෙම තියෙනවා තද වෙලා වගේ වටපිට විසිරෙන මුකුත් නැහැ. වෙනකල වටේ තද වෙලා වගේ තියෙන සමහර වෙලාවට. ඔව්. ඉතින් මම මුකුත්ම ගණන් ගන්නේ නැහැ. හරි. නෑ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි අරමුණු එක්ක යනකොට අරමුණු වල අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ පොදු ලක්ෂණ දැකගැනීමෙන් කාලයක් භවනා කරනවා. ඒක විපස්සනාව ඒක අවදියක්. ඊට පස්සේ ඒක හොඳින් තේරුම් ගන්න තේරුම් ගන්න මේ ඇත්ත ඇත් සැටියෙන් තේරෙනවා නම් අනිවාර්යෙන් මේ අරමුණු කෙරෙහි එක්තරාන්දමක විරංජනේ වීමක්. අරමුණු එපා වීමක්. අරමුණු අතහැරීමක් සිද්ධ වෙනවා. ඒක අපි නොදැනුවත්ව සිද්ධ වෙන දෙයක්. ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ එන්නේ අරමුණු වලින් තොර ස්වභාවයකට. ඒක ඒ කියන්නේ ඒ විදිහට තමයි භාවනාව පෙළ ගැහින්නේ. අපි ඊළඟට බලන්න ඕනේ මේ කොහොමද මේ தත්ත්වය තුළ හිත පවත්වන්නේ. මෙහෙමත් ඔන්න හිතට ඉන්න පුළුවන්. අරමුණු රහිත සතියකුත් කියලා දෙයක් තියෙනවා. කියනවා අපි එතන ඉන්න දැන් උත්සාහත් එතන ඉන්නකොට අපි මුලදී ටිකක් ගැඹුරු සමාධියක් එක්ක හිත ටිකක් ගැඹුරකට ගිහිලා තමයි ඔතන ඉන්නේ. එතකොට ඉතින් අපි දන්නේ නැහැ බෙල්ලත් කඩන් වැටලා ටිකක් ටිකක් ඔන්න මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. හැබැයි කාලයක් යනකොට ටික ටික ටික යනකොට ඔන්න එහෙම නැහැ. අරමුණු තියෙද්දිත් ඒව අරමුණු නොකර ඉන්න පුළුවන් හැකියාවක් එන්න ගන්නවා. ඉතින් ඒක ටික ටික තමයි යන්නේ. ඉතින් ඔය යන පාරේ එන එක එක සම්දිස්ථාන තමයි ඔය අත්දකින්නේ. ඉතින් අපිට ඕක එක පාරටම මෙහෙवला ඉස්සරහට තල්ලු කරන්න බෑ. ඔය යුග පහු කරගෙන පහු කරගෙන යන්න ඕනේ. අරමුණු මොකුත් මේ ඉන්නේ නැහැ. ඒක තමයි. කිසිම දෙයක් අරමුණු වෙන්නේ නැහැ. ඔක්කොම නිකන් ලොක් වෙලා වගේ එහෙම දින්නේ. ඒක තමයි. දැන් දැන් ඔව්. දැන් ඒ කියන්නේ මෙහෙම දෙයක් ඕනනම් කරත හැකි. අ දැන් වැඩිපුර සක්මනේම යෙදෙන්න. සක්මනේ බොහොම සැහැල්ලුවෙන් යෙදෙන්න. හිත හිත හිතට අරමුණු එන එක වීරයෙන් නවත්තන්න එපා අපි සාමාන්‍ය ඉස්සර නම් භවනා පුරුදු කරන කාලෙදී ආධුනික කාලෙදී හිත නිකන් ගල් ගහ ගල් ගැහිලා වගේ නැත්තම් බොහොම වීරයෙන් ළඟට එන්න නොදී වළක්වන වගේ ස්වභාවයක් තියෙනවානේ. හරිම වීරයෙන් මේක අරගෙන යන්නේ. එහෙම ස්වභාවයක් නැතුව අරමුණුවට එන්න දීලා වගේ බොහොම නිසල්මනේ නැත්නම් බොහොම ස්වාභාවිකව වීරය අවම කළා ඕන දෙයකට එන්න ඉඩ දීලා භවනා කරගෙන යන්න. ඊපස්සේ ඔන්න ටිකක් අරමුණු එන්න ගන්නවා හිතට. ඒකේ වරදක් නැහැ. එහෙම තමයි අපි ටික ටික ටික ටික මේ කියන්නේ මුලින් අරමුණු නැති ස්වභාවයක් වහම හඳුනා ගන්නවා. ඊට පස්සේ මේ අරමුණු එන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. අරමුණු එන්නේ යම් යම් හේතුන් නිසා. අරමුණු එන්නේ අපේ තියෙන යම් යම් කෙලෙස් ස්වභාවයන් නිසා. ආශ්‍රව ධර්මයන් නිසා. ඒවා තේරුම් ගැනීම හරහා තමයි ඔන්න ටික ටික ටික ටික ඔන්න කෙලෙස් වලට අත තියන්න පුළුවන්. කෙලෙස් මේ මේ ක්ලේශය නිසා ඔන්න ආයේ හිත ගිහින් අරමුණක් ග්‍රහණය කරා. මෙන්න මේ ක්ලේශය ඉදිරිපත් වීම නිසා මෙන්න මේ ආනාවතත් ගිහින් හිත උපාදාන කළා. කියලා අන්න හිත මේ නිශ්චල ස්වභාවයෙන් එළියට යාම තුල තමයි අපි මෙතනින් දැන් ඉගෙන ගන්න හදන්නේ. ඒක සක්මනේද කරන්න ඕන. ඒක නෑ ඒ කියන්නේ ඉස්සරහදී ඕක සක්මනය මේ ඉඳගෙන කරන භාවනාවය කියලා තියෙන වෙනස පවා දුර වෙලා යනවා. කොහෙදිත් කරන්න පුළුවන්. සක්මනේ සක්මනේදී මම මෙහෙම කරනවා අය ඉඳගෙන ඉන්න භාවනාවේ වෙන විදිහට කරනවා අය කියලා ඒ වෙනස්කම් නෑ. දෙකම එකයි. හිතත් එක දැන් දැන් ඉඳගත්තත් හිත දිහා බලන් ඉන්නේ. හිටගත්තත් හිත දිහා බලන් ඉන්නේ. සක්මන් කළත් හිත දිහා බලන් ඉන්නේ. සතපලා ඉඳත් හිත දිහා බලන් ඉන්නේ. ඒකයි මොකද දැන් කය අතහැරෙනවා. කය ගැන තරම් දැන් ප්‍රශ්නයක් නැහැ. කය කයේ සියුම් බව තමයි නාසිකාග්‍රේ දිහා බලන් ඉඳද්දී ආනාපාන සතියෙන් නිරූපණය වෙන්නේ. ඒක දිහා බලන් ඉන්නවා ඒකත් නොදැනී යනවා, ෂේ වෙලා යනවා, මගහැරලා යනවා. ඊට පස්සේ ඔන්න හිත දිහායි බැලෙන්නේ. හිතට දැන් අරමුණක් නැහැ, සමහරවිට අරමුණක් එනවා. අන්න හිතත් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ. ඒකයි මම කිව්වේ දැන් කය අතහැරෙනවා. කය කය ගැන අපිට දැන් බලන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් කය දැන් මම මේ කියන්නේ භවනා කරන වෙලාවේදී ඒ ගැන බලන්න වෙලාවක් කනගාටු වෙන්න වෙලාවක් මේ වෙලා නැහැ. ඒ නිසා කයට නිදැල්ලේ ඉන්න ආරක්ෂිතව ඉන්න පුළුවන් ඉරව්වක් හදලා දෙන්න. හදලා දීලා දැන් හිත දිහා බලන් යන්නයි තියෙන්නේ. හොඳයි. කළ බලමු. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව. මා වසර දෙකකට ආසන්න කාලයක සිට භාවනාව පුහුණු කරමි. භාවනාවට වාඩි වී නාසය කෙළවර ආනාපානයට සිත පිහිටුවා ගනිමි. මිනිත්තු 5කට පමණ පහක් පමණ යන විට හුස්ම සිහින් වී නොදෙනී යයි. ආශ්වාස ප්‍රශ්වාසයට අනුව ශරීරය ඉහළ පහළ යන ආකාරය පමණක් දැනේ. සිතෙහි තබාගෙන සිටිමි. එවිට බොහෝ විට ශරීරයේ විවිධ ස්ථානවල කම්පන චලන දැනේ. එවිට සිත ඒවායේ පිහිටුවාගෙන නිරීක්ෂණය කරමි. ඒවාද ක්‍රමයෙන් තුනී වී නොදෙනී යයි. සමහර විටක ශරීරයේ ප්‍රකටව දැනෙන ස්පර්ශවල හෝ වේදනාවට සිත තබා ගනිමි. ඒවාද ක්‍රමයෙන් වෙනස් වෙමින් තුනී වෙමින් නොදෙනී යයි. මේ අතරතුර විටින් විට සිතවිලිද පැමිණ යයි. හුස්ම සහ ශරීර ස්පර්ශයන් තුනී වී නොදෙනී ගිය පසු සිත සංසිඳුණු සංසුන් තත්වයකට පත්වන අවස්ථා ඇත. එවිට මට දැනෙනුයේ පපු ප්‍රදේශය ඊතා සිවුම්ම උස් පහත් වන ආකාරයේ පමණි. අවට ශබ්ද ඇසේ. සිත මෙසේ සංසුන්ව ටික වේලාවක් පවත්වා ගත හැකිය. එය මිනිත්තු 5ක් 10ක් පමණ වේ. පසුව බොහෝ විට සිදුවන්නේ සිතට විවිධ සිතුවිලි ගලා ඒමයි. සිත ඒවා දිගේ යන අවස්ථාද ඇත. සිතුවිලි පොදි ලෙස එක පිට එක එන විට ඒවා දෙස බලා සිටිමි. සමහර විට එය පීඩනයක් ලෙසද දැනේ. ටික වේලාවකදී ඒවා තුනී වී අඩු වී යන බව නිරීක්ෂණය කළෙමි. එවිට නැවතත් සිත සංසුන් වේ. සමහර විට නැවත ශරීරයට හෝ ආනාපානයට සිත පැමිණේ. සමහර අවස්ථාවල කිසිවක්ම නොදැනී යන තරමට සිත සංසිඳේ. එවිට කිසිවක් නොදැනී නිින්ද ගියා වැනි තප්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් තිබුණු බව ඒ අවස්ථාවෙන් පසුව තේරේ. එම නොදැනී යන අවස්ථාව දෙස බලා සිටීමට කීප වාරයක් උත්සාහ කළද නොහැකි විය. නැවත වේදනාවකට ස්පර්ශයකට හෝ ආනාපානයට සිත ආවිට නැවත එහි සතිය පවත්වමි. මෙය එක පර්යංකයක් තුල කීප වාරයක් අත්දකින අවස්ථා ඇත. සක්මන් භාවනාව. සක්මන් මළුවේ කෙළවරට ගොස් සිටගෙන කයට සිත තබා ගනිමි. පසුව පාදවල සිත තබා ගනිමින් සක්මන් කරමි. පාදය පොළවේ ස්පර්ශ වන තැනට සිත තබමින් සක්මන් කරමි. සිතට සිතවිලිද පැමිණේ. සිත විවිධ අරමුණු දිගේ ගියද නැවත පාදයට ගෙනෙමි. පාදයට සිත තබාගෙනම සක්මන් කිරීමේදී විටක නිදිමත ගතිය දැනේ. ඒ බව නොතකා ස්පර්ශ දෙස බලමින් සක්මන් කරන විට නිදිමත ගතිය නැතිවේ. තව දුරටත් හොඳින් යටිපතුලටම සිත තබාගෙන යන විට පාදවල බරගතිය අඩුවන බවක් තේරේ. ස්පර්ශයන්ගේද සියුම් බවක් තේරේ. කයද සැහැල්ලුවේ. ඇවිදිනවා ලෙස පමණක් සිතමින් සක්මන් කරමි. ඔබ වහන්සේට නිවන් සුව වේ. මේ ආත්ම භවයෙන් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සක්මනේදී පොඩි වෙනසක් කරන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා තරම් මේ ඌමනාවෙන් රළු විදිහට බල කළා අරමුණට දාන්න එපා. කොහොම අඩු අඩු වීරයකින් අරමුණට යොදන්න. ඒ කියන්නේ දැන් හොඳට සතිය දියුණුලා තියෙනවා, හිතේ එකඟතාවය වර්ධනය වෙලා තියෙනවා. දැන් අරමුණ ටික ටික අපෙන් ඈත් වෙන ස්වභාවයක් තියෙනවා. එතෙන්දී අපි වමනාවෙන් බල කළා, හිර කළා අරමුණ අල්ලන්න ඕනේ නැහැ. නිකන් අතේ දුරින් තියාගන්නයි තියෙන්නේ. ඒතකොට නිකන් අනුන් සක්මන් කරනවා වගේ අපි බොහොම සැහැල්ලුවෙන් ඒ දිහා බලන් ඉන්නවා වගේ. ওই තත්තර එන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ඉඳගෙන ඉන්න භාවනාවෙත් මේ ලබලා තියෙන අත්දැකීම් ටික හොඳයි. ඔය දේ නැවත නැවත වෙන්න අරින්න. ආයි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ උනන්දුවක් පහළ වෙලා තියෙනවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒ වගේම යම් යම් අවස්ථාවලදී අරමුණු නැති ස්වභාවයක් තියෙනවා දෝ කියලා නිකන් විනාඩි 10ක් 15ක් නැත්නම් 5ක් 10ක් එහෙමත් වෙලා තියෙනවා. ඔක නැවත නැවත වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. සූදානමින් යන්න බලන්න මේ මොනවා හරි අරමුණක් අරගෙන වේදනාවක් වෙන්න පුළුවන් නැත්නම් ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන් මේ කොයි දේත් හොඳට අපි බලාගෙන බලාගෙන ඉන්නකොට මේකේ තියෙන හොඳට පොදු ලක්ෂණ අපේ හිතට කාවදිනකොට මේ මේ විදිහට තමයි මේ භාවනාව පෙළ ගැහෙන්නේ. මේ ධර්මතාවයන් වැඩ කරන්නේ මේ විදිහට. ඉතින් ඒකේ ඒ ඒ ඒව අවදි වෙන ස්වභාවය දැන් මේ පේන්න තියෙනවා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මට කමණක් ලෙස අවසාන වශයෙන් ලැබුණේ සිත දෙස බලා සිටීමයි. පරයන්කයන්ගෙන් තොරව සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරමින් සිත පිළිබඳ විමර්ශනය කිරීමයි. ඒ අයුරින් කරගෙන යාම ගැටලුවක් නැත. මාගේ පැවිදි ජීවිතය පරිණත කර ගැනීමට ශීලය අධිශීලයක් දක්වා ගෙන යාමටත් සසර දුක් කෙලවර කර ගැනීමේ වැඩපිළිවෙල සඳහා තව දහම් අවවාදයක් දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔව් කාගෙද කියලා? හරි. මට මතකයි. මට මතකයි මීට කලින් අපි මේ වැඩසටහන් කීපයකදී කතා කළා. දැනට ඒ කියන්නේ හිතේ වික්ෂිප්ත බවක් වගේ තියෙනවද නැත්නම් හිත සැහැල්ලුවෙන් තියෙනවද? හිතේ ඇතුලේ කතාව අඩු වෙලා තියෙනවද? මොන වගේද දැන් හිතේ తත්ත්වය නිරීක්ෂණය කරන්නේ? ඇතුලේ කතාව අඩු වෙනවනස ඕන්ලාවක් පරයන්කේ ඉන්න පුළුවන්. හරි. ගලක් වායේ තමයි ඉතින් සිතුවිලි එනවා යනවා. සිතුවිලි එනවා එනවා. යනවා යනවා. හරි. විශේෂත්වයක් නැහැ. හරි. එහෙම ඉන්න පුළුවන් ගොඩක් වෙලා. හොඳයි. එතකොට දෙවියන් අස දැන් ආරාමෙදී අපිට කාලසටහනක් තියෙනවා ඒකට අනුගත වෙන්න ඕන. හරි. ඒකෝට දෙකකට නම් අනිවාර්යෙන් සහභාගී වෙනවා. අනික් කොට යන්නේ කුටි පොතක් වගේ බලා ගන්නවා. හ්ම්. ඒකද මේ මේ වැඩ පිළිවෙලේ තව ඉදිරියක් සඳහා මට මොනවා හරි ධර්ම අවබෝධයක් ඒක තමයි අපි දැන් يعني අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපිට හම්බ වෙනවා කෙලසුන්ගෙන් තොර يعني හිත බොහොම නිශ්චල ආතතියෙන් තොර ස්වභාවයන් කියන්නේ විපස්සනාදී හම්බ වෙනවා. ඒ ඒ තැන තමයි අපි පිහිට කරගන්නේ. ඒ ඒ තැන තමයි අපි ෂේම භූමියේ වශයෙන් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඔය දහමේ ශුන්්‍යත අනිමිත්ත අපනිත වගේ වචන වලින් විස්තර කරනවා. ඒවා තමයි නිවන් දොරටු වශයෙන් පෙන්වන්නේ. ඒවා ඇසුරු කරමින් තමයි අපි ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ. වඩ වඩා ඒවා ඇසුරු කරනවා. හැබැයි ඒවා ඇසුරු කරන්නේ අර වගේ හුඟක් හිර කරගෙන, තද කරගෙන වැඩි වීරයකින් නෙමෙයි ඒ වෙනුවට අපි નિરાයාසයෙන් මේ தത്വයට මට ළඟා වෙන්න පුළුවන්ද කියලා බලනවා. අපි මුලින් මුලින් අපි හිතමු ආනාපාන සතිය වගේ දෙයක් කළා හිත ටිකක් සමාධිමත් කළා තමයි ඔය தත්ත්වයක් අපි ඉස්සෙල්ලම හඳුනගන්නේ. හැබැයි කාලයක් යනකොට යනකොට තේරෙනවා මේක මට ඊට වඩා පහසුවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අඩු වීරකින් මට මේක ගන්න පුළුවන්. කියලා තමයි අපි තව ටිකක් මේ ඒ අරමුණු තියෙද්දිත් මට බැරිද මෙතෙන්ට හිත දාන්න කියලා අන්න උත්සාහත් වෙන්නේ. සංසිඳ විනාඩි 5ක් විතර වගේ යද්දී හොඳට පටල් වුණාම ඊට පස්සේ සමාධිගත වෙනවා ඊට පස්සේ ඉතින් සිත දිස බලන සිටීම තමයි කරන්නේ ඉතින් ගැටලුවක් නෑ ඔව් එනවා යනවා යනවා යනවා ඉතින් විශේෂත්වයක් නැහැ ඔව් අපි අපි හැබැයි අපි හැබැයි වාඩි වෙලා හොඳට සූදානමින් හිත දිහා බලන් ඉන්නකොට හිතට කෙලෙසෙන්නේ නෑ මොකද <laughs> අපි හොඳට ඉතින් ලෑස්ති පිටනේ ඉන්නේ <laughs> තමයි හිතට කොහොමවත් කෙලෙසෙන්නේ නැහැ. ඒ වගේ කට්ටියත් එක්ක වැඩ කරනකොට කතා බහ කරනකොට පාරේ දොරේ යනකොට එතකොට තමයි ඉතින් ඔක්කොම වැඩේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ වයත් යම් පමණක් නිරත වෙන්න ඕනේ. ඒ හටයුතු හරහා තමයි අපේ තියෙන කෙලස් ටික අවදි වෙන්නේ. අපි එතකොට තමයි තේරෙන්නේ තාමත් මට ඔන්න මෙතෙන්දී අහු වුණා. මෙන්න මෙතෙන්දී මට රාගය ආවා. මෙන්න මෙතෙන්දී ද්වේෂය ආවා. මෙන්න මෙතෙන්දී මම මාන්නක්කාර වුණා. මෙන්න මෙතෙන්දී මට ඊර්ෂ්‍යාවක් පහ වුණා. මේ විදිහට අපිට අපි ගැනම බොහොම අවංකව, බොහොම නිහතමානීව මෙන්න මේ මේ තැන්වලදී මම කෙලස් වලට අහු වුණා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ අපි අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. අපි හොඳට හිත ගැන අවධානයෙන් ඉන්නේ. හැබැයි තාමත් කෙලස් වලට අහු වෙනවා. තාමත් හිතේ කෙලස් පහළ වෙනවා. හැබැයි අපි උනන්දුයි, අපි උත්සාහත් වෙන්නේ මේ කෙලස් වලට අනුබල දෙන්න නෙමෙයි. කෙලස් වලට අහු වෙන බව ඇත්ත. හැබැයි පුළුවන් තරම් උත්සාහත් වෙනවා කෙලස් වලට අහු නොවේ ඉන්න. සමහරවිට අපි හිතමුන්න අවස්ථාවක් එදෙනවා මාන්නයක් එන්න. ඉඩ තියෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි සූදානමින් ඉන්නකොට ඔන්න මාන්නේ එන්නේ නැහැ. අපි හිතමු මාන්නේ ආවා. හැබැයි මාන්නය බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන අපි ඒකට අනුගත නොවි ඒකට වහලෙක් නොවි ඊට වඩා වෙනස් විදිහට අපි ප්‍රඥාවන්තව වැඩ කරනවා. එතකොට අර පුරුද්දක් වශයෙන් මේ කෙලෙස් නැත්නම් ආශ්‍රව ස්වභාවයන් ආවත් අපි ඒව පෝෂණය කරන්නේ නැහැ. මේ කෙලෙස් දැක දැකමයි ප්‍රහාණය කරන්න කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක මේ දැන් ඔය සබ්බාසෝ සූත්‍රයේදී එහෙම කියන්නේ ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහන්නේ මේ ආශ්‍රවයන් ඡය කිරීම කියන එක දැනගන්නාට දැකගන්නාට පුළුවන් කියලා මම කියනවා. මට දැනගන්න නැති මේක තේරුම් ගන්න නැති දැකගන්න නැති කෙනෙකුට ආශ්‍රවයන් ඡය කිරීමක් කරන්න බෑ. ඒ නිසා අපි හැමතිස්සම මේ කෙලෙස් තියෙන බව දැනගැනීමම දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. දැන් අපිට ද්වේෂයක් පහළ වෙනවා. සාමාන්‍යයෙන් භාවනාවක් නොවැඩපු කෙනෙක් වෙන්නේ මේ ද්වේෂය ද්වේෂයක් බව දන්නේ නැහැ. ඒකම පෝෂණය කළා ද්වේෂයේ වහලෙබ් බවට පත් වෙනවා. කෙලෙෂේ වහලෙන් බවට පත් හැබැයි භවනා කරන යෝගියෙක් එයාගෙත් හිතේ ද්වේෂය පහළ වෙනවා. හැබැයි ද්වේෂය ද්වේෂයක් බව දැනගන්නවා. එතකොට අන්න ද්වේෂය පෝෂණය නොකර ඒ හිතේ හටගන්නා ඒ පුරුද්ද පෝෂණය නොකර ඒක අන්න පොඩ්ඩක් අතහැරලා දානවා. එතකොට අර කලින් තරම් හිතේ දැවෙන්නේ නැහැ. අපි තුමු මුලදී අපිට ද්වේෂයක් පහළ වුණාම අපි තුමු ඔන්න පැය ගාණක් තිස්සේ දැවි දැවි දැවි දැවි ඒකට පෝර දම දමා දවසම ඔන්න ගියා. හැබැයි ඔන්න කාලයක් තේරුම් ගන්නවා මේක මගේ තියෙන දුර්වලකමක්. ඔන්න දැන් මම භාවනා කළා දැන් මට තේරෙනවා මේකේ තියෙන බරපතලකම. අපි තේරුම් ගන්න තේරුම් ගන්න අර ඒ තරම් අපේ හිත දේශයෙන් කෙලසන්න නැත්නම් දේශයෙන් දවන්න ඉඩ දෙන්නේ ඊට කලින් අපි මේ හිත බේර ගන්නවා දේශයෙන්. මොන අපි දැන් ඒත් ඉතින් පැය කාලක් විතර දැවුණා. මොකක් හරි හිතමු අපි හිතට හොඳට හිත පෑරන දෙයක් සිද්ධ වුණා කියලා. පැය කාලක් තිස්සම දැවුණා. ඒක තේරුම් ගත්තා. මටමයි මේකෙන් හානි වෙන්නේ. මම කොයිතරම් මේක සාධාරණීකරණය කරත් වැඩක් නෑ කියලා හොඳට නුවණ අවදි කර ගන්නවා. තේරුම් ගන්නවා. ඒ වගේමයි හොඳට අර නිකලෙස් ස්වභාවයක් නිරන්තරයෙන් අසුර කරන්න පුරුදු වෙන හිතට මේ කෙලෙසුන්ගෙන් දැවෙන ස්වභාවය හරි රළු විදිහට තේරෙන්නත් ගන්නවා. මොකද මෙතන අර කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය කියන එක යාට හුරුයි දැන්. යා ඒ ස්වභාවය හොඳට අගය කරනවා. එතෙන්ට තමයි ලකුණු දෙන්නේ. එතන තමයි හිත පවත්වන්න උත්සාහත් වෙන්නේ. එහෙම එහෙම උත්සාහත් වෙන යෝගාවචරයෙකුට ඔන්න ද්වේෂයක් පහළ වුණාම මේ ද්වේෂයේ තියෙන දවන ස්වභාවය බොහොම තීව්‍රව තේරෙනවා. එනිසා යා ඉක්මනට මේකෙන් අයින් වෙන්න උත්සාහත් ඉතින් අපි හිතන්න විනාඩි 10න් දැන් අයින් වෙනවා. විනාඩි 5න් අයින් වෙනවා. මොකද අර ද්වේෂ රටාව පෝෂණය කරන්නේ. අන්න ඒ විදිහට අපි මේ දැක දැකම මේ කෙලෙස් දැක දැකම ප්‍රහාණය කරන්න ඕනේ. වෙන කිසිම කියන්නේ මේ ෂණික මාර්ග නැහැ. ෂණික මාර්ග නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පඤ්ඤාය දිස්වා දිස්වා ලෝභෝ පහතබ්බ. ලෝභය ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් දැක දැක. ප්‍රඥාවම මුල් කරගන්න ඕනේ. ප්‍රඥාවම මුල් කරගන්න ඕනේ. ප්‍රඥාවෙන්ම දැක ගන්න ඕනේ අපි තුල මොනවාද කෙලෙස් පහළ වෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් පහළ වෙන්න උමනා කරන පසුබිම කර්මානුරූපව අවස්ථානුකූලව හේතුඵල ධහාමක් වශයෙන් ඒ ඒ අවස්ථානුකූලව තමයි සිද්ධ වෙන්නේ. අපිට ඕන වෙලාවට කෙලෙස් පහළ වෙන්නේ නැහැ. <laughs> කෙලෙස් තුනත් අපිට ඕලාවට පහළ වෙන්නේ නැහැ. මෙතනත් එතරම් තියෙන අනාත්ම ධමයක්. ඒ හේතුඵල ටික සමා සකස් වුණා නම් ඔන්න කෙලෙස් පහළ වෙයි. කෙලෙස් පහළ වෙද්දී අපි අපි අවදියෙන් ඉන්නවා. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ ඔන්න දැන් ඇහෙන් කොයි වෙලාවෙ කෙලස් පහළ වෙයිද? කනෙන් කන මුල් වෙලා කොයි වෙලාවෙ කෙලස් පහළ මේ මොකක්වත් දන්නේ නැහැ. අපි හැබැයි සූදානමින් ඉන්නේ. අවදියෙන් ඉන්නේ, සතිමත්ව ඉන්නේ. කෙලස් පහළ වෙනවා කරන්න ඕනේ මොකන්ද කියලා දන්නවා. කොහොම දිගට යන ගමනක් තියෙනවා. අවසන් ප්‍රශ්නේ, ලිඛිත ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ඊයේ දින ධර්මදේශනාවේදී ප්‍රකාශ කළ පරිදි සක්මන් භාවනාව වඩන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන ආකාරය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒක ඇත්තටම බලනවා නෙමෙයි ඒක Tamanට වැටහෙවි. ඒ කියන්නේ අර අපිට දැන් සක්මන් භාවනාවේ දෙනකොට නැත්නම් මේ ඉඳගෙන භාවනාවේ උනත් වෙන්න පුළුවන් විවිධාකාර ධාතු ලක්ෂණයන් තේරෙන්න ගන්නවා. එතෙන්දී අපි මුලින්ම ඊයේ ඇත්තටම විශේෂ අවධානය යොමු කරේ අපිටම ඒවට අපි කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. ඔන්න පටවි ධාතුවට නම් සාමාන්‍යයෙන් පෞද්ගලික ලක්ෂණ හයක් පෙන්වුම් කරනවා. තද ගතියක්, රළු ගතියක්, බර ගතියක්, නැත්තම් සියුම් ගතියක්, සිනිඳු ගතියක්, මුරුදු ගතියක්, සැහැල්ලු ගතියක් ඔය වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි තුමු තේජෝ ධාතුවට නම් උණුසුම සිසිල කියලා ලක්ෂණ තියෙනවා. ඊළඟට වායෝ ධාතුවට නම් චලනය වෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය වායෝ ධාතුවේ ලක්ෂණ තියෙනවා. ඒ වගේ අපි තුමු ආපෝ ධාතුවට නම් වැగిරෙන ස්වභාවය, ගලන ස්වභාවය ඔන්න ලක්ෂණ තියෙනවා. මේ ඔක්කොම පෞද්ගලික ලක්ෂණ. මේවා බලබලා ඉඳද්ද තමයි කාලයක් තිස්සේ මේක නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කාටත් පොදු වෙච්ච මේවා මේ හටගන්නවා ඔන්න නැතිලා යනවා. ඇති වෙනවා නැති වෙලා යනවා. උදේ වයස භාවය තේරෙන ගන්න. ඉතින් මේක තේරුම් يعني මේක තේරෙනකන් අපි භවනා කරන්න ඕනේ. මේක අපිට හදිස්සියට කරගන්න බෑ. අපිට ඕනේ අපි දැන් පොත දන්නවා මේ ඊළඟට <laughs> වෙන්න මෙන්න මේකයි කියලා දන්නවා. ඉතින් ඒක පාට ඇතුළේ පයින්නයි හදන්නේ. එහෙම බෑ. මේක අනාත්ම ධමයක් තියෙන්නේ. මේක මම භවනා කරනවා කියලා කරාට මෙතන ධර්මතාවයක් වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් මේක ඇතුලේ මේ දේ සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් ඉවසීමෙන් කාලයක් අරගෙන කියන්නේ අපේ අපි දුම් මලක් පිපෙනවා කියලා. අපි දුන්න දැන් විලක ඔන්න මලක් පිපෙනවා. දැන් මේ මල පිපෙන නම් ඒක ඔන්න මුලදී හට ගන්න ඕනේ තාමත් ඉන්නේ වතුර යට. ටික ටික ඔන්න වතුර ආසන්නයට එනවා. ඉතින් තාම වතුර හැට තියෙන හැබැයි. ඔන්න දැන් වතුරෙන් එළියට එන්න ගන්න තාමත් පිපිලා නැහැ. ඊපස්සේ ඔන්නේ අම්ම අවස්ථාවක ඔන්න වතුරෙන් එළියට ඇවිල්ලා පොහොට්ටුවක් වශයෙන් තියෙනවා. ඉරේලිය වැටිලා යම් යම් පමණක වර්ධනය වීමක් වුණාම යම් පරිණත භාවයක්පත් වුණාම ස්වාභාවිකව මල පිපෙනවා. ඒ වගේම දෙයක් තමයි අපේ හිතේ තියෙන්නේ. හොඳයි. ඒත් අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා. ආශ්‍රය ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව පරයන්කේදී පුංචි කාලයක් තුල ආනාපානය හොඳට ප්‍රකට වෙලා ඊට පස්සේ කන් දෙකට අර හුලම් පිරුණා වගේ එකපාරම ආනාපානය නොදෙනී යනවත් එක්කම මේ ඉන්න බව මම ඉන්න බවක් දැනෙන්නේ නැතු යනවා ඊට පස්සේ ආපහු මට තේරෙන්නේ මාව වීසික කරන කියන්නේ ඇඟ විසි වෙන ගතියක් ඇවිල්ලා ආපහු මම ඉන්න බව තේරෙන්නේ ඊට පස්සේ ඒත් එක්කම වගේ ආපහු වර නොදැනෙන තැනට යනවා. ඒක මම දැන් මට තියෙන ගැටලුව තමයි ඒ ස්වභාවයෙන්ම මම ටැග් ගහිලා වගේ කියන්නේ මට එතනින් ඉදිරියට යන්න එවැනි ශක්තියක් නැහැ. ආපහු මං නැවත පරියන්කකට ගිය වෙලාවෙත් මම ආනාපානය මුල් කොටගෙන බහින්නේ අර දෙමයි සිද්ධ වෙන්නේ. සක්මනේදී විනාඩි 5ක් වගේ සක්මන් කරනකොට ක්ලාන්ත ගතියක් එනවා. එතකොට පරියන්කිට නොගියොත් ඇදගෙන වැටෙන ස්වභාවයක් තියෙනවා. මේ දේ මම මෙහෙම අහන්නම් ක්ලාන්ත ස්වභාවය එනවා කියලා තේරෙන්නේ කොහොමද? ඒ කියන්නේ මම සක්මන් කරනකොට මගේ පීවරක් ගානේ මට පොළොවේ දැනීම නැති වෙලා යනවා. පොළොවේ දැනීම නැති වෙලා යනවා. ඔව්. ඒ කියන්නේ මම මෙහෙම අහන්නම් දැන් කාලයක් තිස්සේ භාවනා කරනවනේ. කාලයක් තිස්සේ භාවනා කරද්දී මුලදී හොඳට සක්මනේ පැයක් දෙකක් සක්මන් කරන්න පුළුවන් හැකියාව තිබුණාද? ඔව් තිබුණා. ඔව්. එතකොට හොඳට ඒ කියන්නේ පොළවේ ස්පර්ශයක් ස්පර්ශයක් ගන්න හිත තියාගෙන සතියෙන් ඉන්න පුළුවන් හැකියාව තිබුණා. ඔව්. එතකොට දැන් එහෙම නැහැ. දැන් මේ දැන් පොළවේ කරකස්කභාවය යටිපතුලට දැනෙන් දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ මගේ කයත් මට කන්ට්‍රෝල් නැතුව යනවා. ඒ කියන්නේ තීරුවක් ඔස්සේ කය ගෙනියන්න බෑ. පාලනයකින් තොර වෙනවා. ඒතර ක්ලාන්ත ගතියක් වගේ එනවා. ඒ කියන්නේ විනාඩි 5ක් අතරද සිද්ධ සිද්ධ වෙනවා. ඔව් ඊටත් වඩා මේ කියන්නේ දැන් වැඩසට වැඩමුළුවක් වගේ නම් දවස් දෙක වගේ දී ළඟ ළඟ මේ භාවනා කරන නිසා ලක්මනට ගියා වගේ යනකොටම වගේ එනවයි ක්ලාන්ති ගතිය. ඉඳලා ඉඳ ඉඳගත්තාම මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ ආනාපානෙ හොඳට තේරෙනවා හොඳට තේරෙනවා ඔව් ඒ ඒ පුංචි කාලයක් ඊට පස්සේ කන් දෙක කියලා හුලම් පිරුණා වගේ මේ තද වෙලා ආනාපානෙ නැති වෙනවා කියන ආනාපානෙ දැනෙන්නේ නැතුව යනවත් එක්කම මම ඉන්න බවත් මට කියන්නේ ඒ වෙලාවේදී අර හරියට හුස්ම හිර වෙලා මැරෙනවා වගේ වෙලා වෙනවා ඊට පස්සේ ඉන්න බව තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මැරුණාද නැද්ද කියලා එහෙම හොයා බලන්න විදිහක් මැරෙලා නැහැ හැබැයි. <laughs> ආපහු මේ <laughs> ආපහු ඉන්න බව මට තේරෙන්නේ 21ක් කරනවා. ඒ කියන්නේ පරියන්කේදී 21 වෙලා ආපහු කෙලින් වෙනකොට තමයි තේරෙන්නේ. එතකොට ආපහු මට ආනාපානේ මොකුත් නැහැ. කය හොඳට ප්‍රකට වෙනවා. මට නම් තියෙන්නේ කොහේ හරි ටිකක් වීරය වැඩි වෙලා ඒ කියන්නේ හිත නිකන් හිර වෙන ගතියකට කියන්නේ වීරය හරහා කායික වශයෙන් යම් ආතතියක් ගොඩනැගෙනවා. කොහේ හරි කායික ආතතියක් ගොඩනැගීම නිසා අපි තුමු රුධිර දහවනයේ අඩුවීමක් හරි ඔය වගේ යම් දෙයක් නිසා ඔය දේ සිද්ධ වෙනවා කියලා තමයි මට නම් තේරෙන්නේ. මෙහෙම දෙයක් කරන්න පුළුවන් නිදාගෙන ඉන්න ඉරියව්වේ භාවනා කරලා තියෙනවද? එහෙමයි. දැන් එතෙන්දී හරීම ඒ කියන්නේ නිකන් මලමිනියක් වගේ. අපි ඔය යෝග අභ්‍යාසයක් තියෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද එකක් තියෙනවා. ඒක හරියට නිකන් මලමිනියක් වගේ තමයි ඉන්නේ. සම්පූර්ණයෙන් නිකන් මැරිලා වගේ. එතන එතන තියෙනවා, ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම මට්ටමක කායික වශයෙන් ආතතියෙන් තොර ස්වභාවයකට යන්න පුළුවන්. මොකක්වත් හිර කරගන්න එපා. කායික වශයෙන් අත අත් දෙක කොහේ හරි හිර වෙලා නම්, එහෙම දරදඬු කරගෙන නම් ඒ කියන්නේ ආතති ස්වභාවයක් තියෙනවා. ඇස් දෙක නිකන් හිර වෙලා නම් ආතති ස්වභාවයක් තියෙනවා. දත් ඇඳි හිර වෙලා නම් ආතති ස්වභාවයක් තියෙනවා. මේ පාද නිකන් හිර කරගෙන වගේ නම් ඉන්නේ ආතති ස්වභාවයක් තියෙනවා. මේ මොකක්ද මේ හැම නිකන් පොඩ්ඩක් හොඳට නිකන් ඒ වගේ සැතපීලා කයේ උඩ ඉඳන් යටට යනකම්ම පොඩ්ඩක් ස්කෑන් කරනනේ. අර උඩ ඉඳන් යටටම යනවා. යන්නේ කොහේ හරි ඒ වගේ ආදී ස්වභාවයක් තියෙනවනම් ඒ ඔක්කොම නිදහස් කරගන්න. ඇස්වල බලන්න මේ ඇස් හිර වෙලාද තියෙන්නේ. නිකන් ඇහි ඇහි පහාට තද වෙලාද තියෙන්නේ. එහෙමනම් ඒවා නිදහස් කරගන්න. ඊළඟට අපි තුමු උදත් ඇඳි තද වෙලා නම් තියෙන ඒවා නිදහස් කරගන්න. තොල් තද වෙලා නම් තියෙන නිදහස් කරගන්න. දිව මේ උඩු තල්ලට තද වෙලා නම් තියෙන නිදහස් කරගන්න. ඉතින් මේ පාංශ පේශි කොහෙද තද වෙලා නම් තියෙන නිදහස් කරගන්න. මුළු කයම ওই වගේ නිදහස් කරගෙන නිදහස් කරගෙන යන්න. ඔය දේ පොඩ්ඩක් කරන්නම. ඒ කියන්නේ අපිට කියන්නේ කෙලස් ආවත් මේ වගේ කායික මේ කායිකව නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපේ කියන්නේ අපේ හිතේ හටගන්නා විවිධාකාර අරමුණු වල ස්වභාවය, අරමුණු වල ග්‍රහණය කිරීමේ ස්වභාවය අනිවාර්යයෙන්ම කායික වේදනා වශයෙන් නිරූපණය වෙනවා. ඉතින් අපි ඒ නිසා හිත දිහා බලනව වෙනුවට අපිට පුළුවන් කය දිහා බලන්න. ඒ නිසා පොඩ්ඩක් හොඳ නිකන් සැතපෙන ඉරියව්වකින් බලන්න මේ කය දිහා ওই වගේ පොඩ්ඩක් උඩින් යටට බොහොම يعني මේ දේ බලෙන් කරනවා වෙනුවට බොහොම හිමීට නිදැල්ලේ ස්වාභාවිකව කරගෙන යන්න. චුට්ටක් ඔය දේ කරලා බලන්න මට පොඩ්ඩක් ඔය දේ කරලා මට විස්තර කියන්න. හොඳයි. හොඳයි. සරණයි සායනංශ මට මේ සක්මන් භාවනාව කරනකොට සාමනංශ මේ කකුල මේ මට ඔරොත්තු දෙන්නේ නැති වේදනාවක් අඹරන ගතියක් වගේ කකුලේ දැනෙනවා. හරි. මම ඒක විඳගෙන මම යන උපේක්ෂාවෙන් ඒක විඳ ගන්නවා. පැය 24න් පැය 12ක් පමණම දැන් ආරාමිතයක් දිනුවත් වෙන වැඩ කරනකොට එහෙම දැනෙනවා සාමනහස. ඒකට ඒ කියන්නේ මේ කියන්නේ මොක මාකරි ආබාධ ස්වභාවයක් කියලා බෙහෙත් ගැනීමක් වගේ දෙයක් කරාද නැත්නම් එහෙම නැහැ නෑ. ඒක මේ එහෙම පැවතිලා ඇති වෙලා ඒක මේ නැති වෙලා බොහොම ඒක මේ හිතට හරිය සතුටක් වගේ දැනෙනවා ඒකේ නැති වෙලා යන විදිහ. මෙච්චර දෙයක් කියලා දැන් කිසිම වේදනාවක් නැහැ කියන එක සතුටක් භාවනා කරන්න පටන් ගන්නකොට ඔය තත්ත්වෙ නැද්ද? නෑ නෑ එහෙම නැහැ සක්මන සක්මන් කරනකොට තියෙනවා සක්මන අවසානයේදී තියෙනවා දැන් වෙන වැඩ කරනකොට වගේ එහෙමත් තියෙනවා. ඔව්. ඒ කියන්නේ එදිනෙදා අනිකුත් වැඩ කටයුතු කරද්දී එහෙම දෙයක් නැහැ. ඒ වෙලාවට දැනෙනවා ස්වාමීන් වහන්සේ කම්පන මගේ ගති කකුල හිරි වැටිගෙන යන ගති දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ අපිට ඕක කියන්නේ මේ කරදරයක් නැතුව ඔය දේ තිබුණත් වැඩ ටික කරගෙන යන්න පුළුවන් වගේ නම් තියන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් අපේ කායික වශයෙන් යම් යම් වේදනාවන් තියෙනවා කොහොමත්. නමුත් අපි අර භාවනාවක නිරත වෙනකොට හිතේ ඒකාග්‍රතාවය නිසා ඕක තීව්‍රව තේරෙනවා. ඒකම තමයි ඉතින් සමාධි හිතක ලක්ෂණය වෙන්නේ. ඒ කියන්නේ සමාධිය හිතේ සමාධිය වර්ධනය වෙනකොට පුංචි දේත් ලොකු වෙලා තේරෙනවා. ඒ නිසා ඉතින් අර සාමාන්‍යයෙන් මේක මුලදී හිරිවැටීමක් වගේ සාමාන්‍ය වේදනාවක් වගේ තියෙන එක භාවනා කරන්න ගන්නකොට ඉතින් හිතා ගන්න බැරි තරම් ලොකුවට තේරෙන්න ගන්නවා. හැබැයි ඉතින් මේ දිහා හොඳට උපේක්ෂාවෙන් ඉන්නකොට මේකම කමඨාණක් කරගන්න පුළුවන්. ඔව්. එහෙමද කරගෙන යන්නේ? ඔව්. ඕකම යන්න පුළුවන් නම් ඉතින් වරදක් නැහැ හැබැයි ටිකක් ඉතින් අර කර්කශයි. ඔව් එහෙමයි. ඒක දැනෙනවා සායනාස ටිකක්. නමුත් උපේක්ෂාව ඇති කරගෙන ඒක ඉදිරියට යන්න පුළුවන් සාමනන්ද. දැන් පාරයන්කෙදි ස්වාමීන් වහන්සේ අර භාවනා කරනවර ඔබ වහන්සේ අර කලින් සඳහන් කළා වගේ අර දැන් බොහොම සතිය පිහිටවගෙන ඉන්නවා. මම හිතනවා මට නිින්ද කියලා නෑ. නිින්ද ගිහිල්ලත් නෑ. ඒක මම දැන් සතියක් තිස්සේ ඒක පොඩ්ඩක් ප්‍රගුණ කරනවා කොහොමද කියලා. අර පොඩි බ්ලොක් වීමක් වගේ තියෙන එකපාරට මම අර අත වැටිලා වගේ නිකන් ගැස්සিলা වගේ එහෙම තමයි දැනෙන. අද දවසට නම් එහෙම වුණේ නැහැ සාමාන්‍යයෙන්. දැන් කරගෙන කොච්චර කාල භාවනා කරනවද? දැන් නම් අවුරුදු 5ක් 6ක් වගේ තිස්සේ කරනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ හොඳට මොකද වේදනාවන් දිහා බලමින් හරි ධාතු ලක්ෂණ දිහා බලමින් හරි හිත දිහා බලමින් හරි මොකක් හරි හොඳ විපස්සනාවකට ගියාද? එහෙම සමහරවිට. හොඳයි. එතකොට මොකද්ද සාමාන්‍යයෙන් ගත්ත අරමුණ? ඒ වෙලාවේදී මම මේ ආස්වාස ප්‍රසවාස තමයි ඒකමයි ඒ ඔස්සේමයි ගියේ. එහෙමයි සම්මාස. දැන් මට ආස්වාස ප්‍රසවාස ගන්න ඉස්සෙල්ලා මේ පාද දෙක ස්පර්ශයේ පොළවට ඉක්මනින්ම දැනිලා ඒ ඔස්සේ යන්න පුළුවන්. කමන්නේ. ඒ කියන්නේ දැන් ඔය කොයි දේ හරහා ගියත් ඉතින් දැන් එතකොට මේවැයි අවසානයේ මොකද්ද තේරෙන්නේ? අවසානයේදී දැන් මම මට අර මේ පරයන්ක ඉඳලා එහෙම නැකිනකොට මගේ මට කිසිම ඒ හිතට මේක දුකක් එහෙම නැහැ. මේක ධර්මතාවයක් කියලා අවබෝධ වෙනවා සන්නහස. ඔව් හරි. ඒ කියන්නේ අපිට දැන් දැන් දැන් සාමාන්‍යයෙන් වාඩි වෙලා වේදනාවන් බලන එකද කරන්නේ? නෑ මම ආස්වාස් ප්‍රස්වාස් දෙකම තමයි බලාගෙන ඉන්නේ. ආ ඒ ඒක දිහාම බලාගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස් වලට මොකද වෙන්නේ? ඒක මේ මට අර ලොක් වෙනවා වගේ වෙන්නේ සාමින්හස. ලොක් වෙනවා. ඔව්. හ්ම්. ඒ කියන්නේ ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාස් නැති වෙනවද? ලොක් වෙනවා කියන්නේ මොකද හුස්ම හිර වෙනවද? ඔව් නිකන් මේ සතියින් ඉන්නවා බලාගෙන සිතුවිල්ලක් එහෙම මොනවත්ම නැහැ සමිනහස. ඉන්න පුළුවන්. හරි. කයේ මොනක් දැනෙන්නේ? කයේ අර මේ මේ දෙක මෙහෙම තියාගෙන ඉන්නවා. ඒව දැනෙනවා මට. ඒව අර මේ යටිපතුලේ තදවීම පොළවට ඒව එහෙම දැනෙනවා. ඒව දැනෙමින් මම එහෙම ඉඳගෙන ඉන්නවා සමිනහස පාරයන්කෙම. හොඳයි. ඕනේ නම් ටිකක් ආයෙත් අරමුණ වලට ගිහිල්ලා එන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම කියන්නේ ආනාපාන සතිය වෙනුවට ආයෙත් මේ ස්පර්ශ ස්ථාන වලට පොඩ්ඩක් හිත යොමු කළා. ඒ වෙලාවේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඒ ස්පර්ශ ස්ථානයේ හොඳට කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයත් වැටහෙනකම් හොඳට බලාගෙන ඉන්නවා. ඊළඟට ආයෙත් ඕනනම් වේදනාවන් පහළ වෙනවා නම් ඒකෙත් හොඳට බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපිට එතකොට මේවා බලාගෙන ඉඳලා මේවා සමනය වීම හරහා හිත ඉන් එහාට යනවා නම් අරමුණු වලින් තොර ස්වභාවයට යනවා නම් ඒ කියන්නේ අපි ඒ කියන්නේ භාවනාවේ යන්න ඕන ක්‍රමානුකූලව යෑමක් තියෙනවා. ඒ කියන්නේ පෙළ ගැසීමක් තියෙනවා. හැබැයි අපි අර එකක් කළා ඒක ඒකේ කෙලවරක් දක්වා යන්නේ නැතුව ඊළඟ එකකට ගියොත් එහෙම පොඩ්ඩක් අර එකකින්වත් අහු වෙන්නේ නැහනේ කෙලවරකින් යන්නේ නැහනේ. එහෙනම් එකක් හොඳට අල්ලගෙන ඒ තමන්ගේ හිත ඇතම් කෙනෙකුට ධාතු ලක්ෂණ හරහා දිගටම අරන් යනවා. ඇතම් කෙනෙකුට අපි තුමු ඒකෙන් ටික දුරයි. වේදනාව හරහා හොඳට දිගටම අරන් යනවා. තවත් කෙනෙකුට හොඳ චිත්තානුපසනාව හරහා දිගටම අරගෙන යනවා. හැබැයි පටන් ගන්න වෙන්නේ නම් කයෙන් තමයි. ආයනුපසනාවකින් තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න වෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඕනනම් ආයෙත් කායනුපසනාවකට වේදනානුපසනාවට හිත යොදලා බලන්න. බැලුවාම හොඳට මේ ඒ අපිට අරමුණු වෙන අපි දුම් වේදනාවේ හොඳට බලන්න නැති වෙලාම යනකම්, ඡේ වෙලාම යනකම් හොඳට සාවධානව බලාගෙන ඉන්න. කියන්නේ අපිට ටිකක් අර තීව්‍ර වේදනාවක් දැනුණාම ඒකේ ඡේ වෙලා යෑම අපිට හරි උපකාරයක් වෙනවා. හොඳට ඒ කියන්නේ තීව්‍රව දැනිච්ච එක ඒක හොඳට බැස ගැනීමත් එක්ක ඡය වෙලා යෑමත් එක්ක ඔන්න ගාන්ට හිත නැවතත් අර සමනය වීමක් කරා අරගෙන යනවා. ඊට එතනට ගියා නම් ඒ සමනය වීමට ගියා නම් ඒ සමනය වීම තුල හිත පවත්වන්න. ආයෙත් අරමුණක් අඳුල්ලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් මඩක් එතන එතන නිකන් හිත නිස්කලංකව විවේකීව මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ එතනට ගියා නම්. එහෙම පොඩ්ඩක් එහෙම එහෙම ගිහිල්ලා මේ தත්ත්වය හුරු කර කරලා දෙන්න ඕනේ. මේ කියන්නේ මේ தත්වයන්ට හිත හුරු කරන්න ඕනේ. පුරුදු කරන්න. මේක මොකද අත්දකපු නැති தත්වයන්නේ. මේ ස්වභාවයන් තියෙනවා කියන එක හිතට කාවත් ගන්න ඕනේ. පුහුණු කළා පුහුණු කළාම කාවත් ගන්න ඕනේ. හොඳයි. අවසරයි මේ මට ඉස්සර ආනාපාන සති භාවනාව කරා ප්‍රශ්නයක් උනේ මේ ඉස්සර එනකොට ආනාපාන සති භාවනාව කරනකොට හිසේ කක්කම නිසා ස්වාමීන් වහන්සේ මීට පෙර මට උපදෙස් දීලා තිබුණා මේ පිම්බීම හැකිනීම බලන්න කියලා. ඒත් මේ ඉස්සරේ ආනාපාන සති භාවනාව වල අසසතර දෝලනයක් වෙනවා හරියට එක මට තේරුණා. ආනාපාන සතිය කරනකොට හරියට කරගෙන යන්න අපහසු. ඔව්. අමාරුයි. ඊට පස්සේ මම පිම්බීම හැකිරීම දිගටම කරන්න උත්සාහ කරා. ඒකත් කරගන්න බෑ. ඒක කරගන්න බෑ. ඔව්. ඒකට දෝලනයක් වෙනවා. ඒ කියන්නේ දෝලනයක් වෙනවා කියන්නේ ඔන්න ආනාපාන සතිය ටිකක් කරනවා. ඒක ටිකක් එපා වෙලා. ඊට මේක කරනවා. මේක ටිකක් එපා වෙනවා. අර කරනවා. එහෙම දෝලනයක් වෙනවා. මේ දවස් දෙක තුනම ඊට පෙර එහෙම නේ නෑ. ඒත් මේ සිරිය භාවනාවට වඩනහම ඒක හරියට දිගටම කරගෙන යන්න බැරි වුණා ඒක. හරි. දැනට සාර්ථකයි කියලා තැනෙන්නේ කොයිකද ওই දෙකෙන්? ස්වාමිනාසි මට කිව්වර ඉසීකෙක් කුමක් නිසා අර පිම්බි මේකෙනින් බලන්න කිව්වනේ. හරි. එසි ඒ ඒක දිග ටික ටික දුරක් කරගෙන ගියාට ඒකත් ටිකටම පවත්ගෙන යන්න බැරිය. හරි. එතකොට පිම්බි මහකිරීම බලද්දී පිම්බීමක් කියන්නේ මොකද්ද හැකිලිමක් කියන්නේ මොකද්ද කියලා මේ දෙක වෙන් කරගන්න අවස්ථාවක් තිබුණාද හැකියාවක් තිබුණාද දවස් කීයක් ඒක භාවනාව කළාද මේ රිට්‍රීට් එකේ නම් මේ දවස් ටික තනම තින්නේ හැකිලිමට යනවා දැන් මේ දවස් ටිකේ කරාද ඒක එහෙමයි හොඳයි බොරු නෙමෙයිනේ කියන්නේ නෑ බොරු නෙමෙයි කරා ඊළඟට ඒක කරගෙන යන්න බෑ හොඳයි හොඳයි එතකොට එහෙම කරද්දී එහෙමනම් දිගටම ඕකම කරමු දැන් ආයි පයින් එපා අනිත් එකට හොඳයි. ඕකම දිගට කරන්න. ඒ කියන්නේ අරකට ගියාම කියන්නේ ඔලුව කැක්කම හරමේ එනවනම්, ඒ කියන්නේ තමාද අයකට කෙනෙකුට කියන්නේ ආනාපාන සතිය හරියන්නේ නැහැ. එතකොට ඉතින් පින්බෙම හැකලින් වලින් යන්න පුළුවන්. ඒ හින්දා ආයි කියන්නේ මාරු කර කර යන්න ගියොත් එකකින්වත් දිගට යන්නේ නැහැ. එකකින්වත් ගැඹුරකට යන්නේ නැහැ. ඒ නිසා පින්බෙම හැකලින්ම දිගට කරගෙන යන්න. ඒක ආයි කියන්නේ මේ දෝලනයක් වෙන්න ඕනේ නැහැ. පින් ඒ කියන්නේ වෙලා තියෙන්නේ පින්බෙම හැකලින්ම භාවනාවේ යෙදෙනකොටත් අරමුණු සියුම් වෙනවා. අරමුණ තුනී වෙනවා. එතකොට අපි හිතුවොත් මේක මේ භාවනාව වැරදිලා කියලා ඒක නෙමෙයි වෙන්නේ. සමහරට ඒකත් දන්නේ වෙන්නේ. මුලදී හොඳට දැනෙනවා. හැබැයි පස්සේ දැනීම අඩු වෙගෙන යනවා. ඔය තේරෙන්නේ නැති ගතියක් එනවා. ඒක තමයි. එතකොට පයින්නවා ආයි ආනාපාන සතියට. ඒකද කරන්නේ? ඒ හා ෆිල්ම් එකකින්ම කරනවා. ඒතර මට ආස්වාස ප්‍රසය දැනෙන බවක් දැනෙනවා. ඔව්. එතකොට මට හිතෙනවා ඇත්තට පිම්බීමේ කිරිමත් ඇරලා ආස්වාස් ප්‍රාස්වාස් කරන ඕනි කියලා හිතෙනවා. එතකොට අර ඒ දෙක අතර දෝලණය කරන එක දෙයක් හරියට කෙරෙන්නේ. ඒක තමයි. ඒක තමයි දැන් මොන මම තරෙන් කියන්නේ දැන් හරි දැන් ආයි මොකටත් යන්න එපා පිම්බීම හැකලින් විතරක් කරන්න. ආයි කියන්නේ මේකේ දිගට යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳට අපි යන පාරක කියන්නේ මූල කමඨහනක් කියලා දෙකක් අපි හඳුනා ගන්නවා. ඒක තමයි මුලදී හොඳට අපේ මොකද්ද අපේ වැඩපල කරගන්න. එහෙම නැත්නම් අපේ මොකක්ද ඒකට කියන්නේ මේ පිටිවහල කරගන්නේ නැත්නම් අපේ ආරක්ෂාව කරගන්නේ ඒක. ආයි වෙනත් අරමුණක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද එකකවත් අන්තිමට කෙලවරක් දකින්න බෑ. එහෙනම් පිම්බීම හැකලිම හොඳට කරගෙන යන්න. බලන්න මේ පිම්බීමක් කියන එකෙත් මුලැමැදාගක් තියෙනවා. ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. ටික ටික දැනීමේ වර්ධනයක් තියෙනවා. ඊනස නොදැනී යනවා. බලන්න ඊළඟ හැකිලිම පටන් ගන්න කලින් මුකුත් නොදැනෙන ස්වභාවයක් පවා තියෙනවා. හිස් ස්වභාවයක් පවා තියෙනවා. ඒකත් අල්ලගන්න. ඊළඟට ආයෙ ඔන්න හැකිලීම පටන් ගන්නවා. ඒකත් සියුම්ම පටන් ගන්නවා. හැකිලීම වර්ධනය වෙනවා. නැත්නම් ඒකේ දැනීම වර්ධනය වෙනවා. ඊළඟ නොදැනී යනවා. ආයෙ පිම්බීම පටන් ගන්න කලින් ආයෙත් හිස් ස්වභාවයක් නැත්නම් පොඩි ગેප් එකක් තියෙනවා. ඒකත් අල්ලගන්න. ඊට පස්සේ ආයෙ ඔන්න පිම්බීම පටන් ගන්නවා. එහෙනම් හිත එහෙ මෙහෙ යවා ගන්න නැතුව හොඳට මේ ක්‍රියාකාරීත්වය තුළ හොඳට හිත නිමග්න වෙලා වගේ ඒකටම බැසගෙන වගේ කරන්න එතකොට වැඩි අල්ලගෙන යන්න පුළුවන්. හොඳයි. හොඳයි. එහෙනම් අපි දැනට අපේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. අපි නැවතත් සවස් 5ට ධර්මදේශනාව සඳහා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.